හොඳයි තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාමත්ම අද දවසේදීත් අපි තාමත්ම ගෞරවයෙන් පිළිගන්න ලබනවා සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අදත් අඟහරුවාදා දවසක් 2018 වර්ෂයේ නොවැම්බර් මාසයේ 20 වෙනි අඟහරුවාදා. ඉතින් අද දවසේදීත් පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයේ වැඩම කර සිටිනවා. ඉතින් උන්වහන්සේ මේ දිනවල මේ අගරෝදා දින යන්නේ අපිට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් මුල සිට පැහැදිලි කර දීමකින් සිටින්නේ අපි මේ වෙනකොට සූත්‍ර දෙකක් උන්වහන්සේ අපිට පාදා දීලා ධර්ම සාකච්ඡා පවත් අවසానයි. ඉතින් අද දවසේදීත් උන්වහන්සේ අපිට තවත් සූත්‍ර දේශනාවක් තුන්වන සූත්‍ර දේශනාව පහදා දෙනවා ඇති. ඉතින් අද සම්බන්ධ වෙන්න සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් ඒ වගේම සජීවීව ගුවන්විදුලියට සම්බන්ධ වෙන කල්යාණ මිත්‍ර මිත්‍රයනොත් ඉදිරි කාලයකදී මේ දේශනාවන් ශ්‍රවණය කරන සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් මම ඒ පූජ්‍යපාද ආලව්‍ය අනුමදස්සී අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමද নমස්කාර කර සිටිමින් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපට තථාගත ධර්ම දේශනාව පහදා දෙන්න සහනාස. නිර්වාණ සරණයි. නිර්වාණ සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් බුද්ධ වචන අපි මේ දිනවල සාකච්ඡා කරමින් සිටින්නේ මේ සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාව ඔස්සේ අපි මජ්ක්‍ධිම නිකාය උතුම් ග්‍රන්ථ රත්නයන් එහි ඇතුළත් සූතු දේශනා සාකච්ඡා කරන්නට යෙදුණා මූලපරියාය සූත්‍රය සහ සබ්බාසව සූත්‍රය ගොඩක් වටිනා කරුණු කිහිපයක් දින කිහිපයක් තිස්සේ අපට සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා අපට ඇත්තටම මේ වගේ ධර්මයට කැමති ධර්මය හොයන අයත් සමග ඒ වටිනා බුද්ධ වචන සාකච්ඡා කිරීමේදී අපට හමු නොවිච්ච ඉවර නොවිච්ච කරුණු ගොඩක් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අද ගොඩක් වෙලාවට අපි තුල තියෙන කාරණාවක් තමයි කවුරු හරි දේශකයෙකුගෙන් දේශනාවක් අහනකොට අපි හිතන්නේ දේශකයා දැන් ඔක්කොම දැනගෙන තමයි මේ කතා කරන්නේ. එතකොට අපිට තියෙන යාගෙන් ඉගෙන ගන්න තමයි කියන කාරණාවක් අද ගොඩක් අයට තියෙනවා. හැබැයි ඉතින් ඒ අදහසම සම්පූර්ණයෙන් වැරදි. අංගුත්තර නිකායේ දේශනාවක් තියෙනවා තිකනිපාතේ වගේ මට මතක හැටියට ආනන්ද ස්වාමින් වහන්සේ උන්වහන්සේත් පැහැදිලි කරනවා මේ දේශනා තුළ විවර නොවිච්ඡාත ඉවර කර ගැනීම පිණිස තේර භික්ෂුන් ඇසුරු කරන්න යනවා කියලා. එහෙමනම් අපට මේ දේශනාවක් අධ්‍යයනය කරනකොට ඒ දේශනාව අපි ධර්මකාමී නැත්නම් ධර්මයට කැමති අයත් එක්ක සාකච්ඡා කරන තැනදී ඔබටත් මටත් දෙගොල්ලටම විවර නොවිච්ච අර්ථ ඉවර කර ගැනීමට දැන් ප්‍රශ්න අහන තැනදී සමහරවිට මම නොසිතපු කාරණා අපට තව කෙනෙක් අහන කාරණා තුළදී ඉමසන්නට යොමු වෙනවා. ඉතින් ඒ හැම එකක්ම හැබැයි අපි ඔබගේවත් මගේවත් අත්වනිය මතකයකින් තොරව බුද්ධ වචනයටම තැන දෙමින් ඒ බුද්ධ වචනය තුළ තියෙන අර්ථ විවරණ එක පමණක්ම විග්‍රහ කරගන්නට ඕනේ. එතකොට ඔබටත් මටත් දෙපාර්ශවයටම මේ ධර්ම කාරණා අපි අපට පම්බුච්ච නැති ඉවර නොවිච්ච කාරණා ඉවර කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා හොඳට ධර්ම දේශනාවක් අහද්දී සහ සාකච්ඡා කරද්දී අපි මතක තියාගන්නට ඕනේ දැන් මම මෙතන මේ ප්‍රමුඛ ස්ථානය අරගෙන මම දන්න දෙයක් කතා කරනවා කියන කාරණාව නෙවෙයි. අපි හැමෝම කතා කරන්නේ බුද්ධ වචනේ. එහෙනම් බුද්ධ වචනේ කතා කරනකොට සමහර ලාවට මම නොදකපු පැති ඒ වගේම සමහර අපට හිතන්න ඕන පැති ඒ බුද්ධ වචනය තුළදී හම්බ වෙන්නත් පුළුවන්. අන්න ඒක තමයි මේ ධර්මයට කැමති අයත් එක්ක සාකච්ඡා කරන තැනදී මතුවෙන්නේ ඒ විවර කරගන්න අවශ්‍ය කාරණා ඒ සාකච්ඡාවේදී ප්‍රශ්න ඇසීමේදී අපට හම්බ වෙනවා. ඉතින් ඒක තමයි මේ දේශනා අධ්‍යයනය කිරීම තුළ තියෙන වැදගත්ම කාරණාව. ඔබටත් මටත් අපි දෙපොළටම මේ ධර්මය මේ විදිහට ඉගෙන ගැනීම මේ ධර්ම නිරවුල් කර ගැනීම සඳහා ගොඩක් උපකාර වෙනවා. මොකද බුදුරන් වහන්සේ පෙන්වා වදාළ මේ උතුම් ධර්මය නිවීම දක්වා ගමන් කරන තැනදී අප අපි හැමෝටම මේ ධර්මයේ තුල ඉවර කරගන්න තේරුම් ගන්න නුවණින් විමසන්න අවශ්‍ය දේවල් ලැබෙන්නට ඕනේ. ඉතින් ඒ ඒකට කල්යාණ මිත්‍ර ආශ්‍රය නිවන් දකින්න තුරාවටම ඔබටත් මටත් හැමෝටම උපකාරයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ මම දන්න ආකාරයට මේ උතුම් බුද්ධ වචනය මගේ තියෙන පැහැදීම මුල් කරගෙන ඒක විග්‍රහ කරගෙන යන තැනදී බුද්ධ වචනයම විග්‍රහ කරන නිසා ඔබටත් ඒ කාරණාවදී හිතන්න ඕන කාරණා සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. එතකොට ඔබට මම කල්යාණ මිත්‍රයෙක් හැටියට මේ ධර්මය පැහැදිලි කරන්න උත්සාහ කරනවා වගේ මටත් ඔබ ඒ සාකච්ඡා කිරීම තුළින් නැත්නම් නැවත නැවත ඒ සැඟවිච්ච අර්ථ ඉස්මතු කරගන්න ප්‍රශ්න ඇසීමත් එක්ක ඒ කාරණා නිරවුල් කරගන්න උත්සාහ කිරීමත් එක්ක මටත් ඔබ සියලු දෙනා කල්යාණ මිත්‍රයන් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි සමීප අදහස් නැත්නම් දෘෂ්ටි සාමාන්‍යගත භාවයෙන් යුක්ත ඒ ධර්මයත් එක්ක අපට වාසය කිරීමේදී ධර්මය අපට සතුටින් වාසය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ කාරණා සියල්ලක්ම අපි මතකේ තියාගෙන මේ ධර්මය ඉගෙන ගන්නට ඕනේ. ඉගෙන ගැනීමේදී අපි හැමෝම මේ ධර්ම කරුණු ඉවර කරගන්න ඒකට යොමු වෙන්නට ඕනේ. එතකොට තමයි අපි සිල් දනාටම අන්‍යෝන්‍ය වශයෙන් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට යොමු වෙලා මේ සසර ගමන අපට අවසන් කරන්න දුක කෙලවර කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් අද තියෙන බුද්ධ වචනේ තමයි ධම්මදායාද සූත්‍රය. මේක ඇත්තටම ගොඩක් වටිනවා අපි සමහර කරුණුත් එක්ක සලකලා බලන තැනදී ධර්මයේ දයවැද්ද කරගෙන ධර්මයේ දායාද කරගෙන වාසය කරන්න කියලායි බුදුරන් වහන්සේ භික්ෂූන්ට පෙන්වා දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලෙදී භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරන් වහන්සේ මේ දේශනාව දාරනවා. ධම්මදායාදා මේ භික්කවේ භාවේත මා ආමිෂ දායාදා. මහණෙනි නුඹලා ධර්මයේම දෑවැද්ද කරගෙන දායාදේ කරගෙන වාසය කරව ආමිෂයේ දෑවැද්ද කරගන්න එපා කියලා බුදුරණවහන්සේ භික්ෂූන්ට ප්‍රකාශ කරනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි නුඹලා ආමිසයට දායාද වෙන්න එපා ධර්මයේ දෑවැද කරගන්න කොහොමද මගේ ශ්‍රාවකයෝ ධර්මයේ දෑවැද කරගන්නේ ආමිසයේ දෑවැද්ද නොකරගන්නේ කියන කාරණාව බුදුරන් වහන්සේ මෙන්න මේ ආකාරයට පැහැදිලි කරලා දෙනවා මං ඒකටයි මේ ධර්මයේ දේශනා කරන්නේ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. මහණේ නුඹලා ආමිෂයේ දායාදය කරනවා නම් ධර්මයේ දායාදය නොකරනවා නම් එතකොට මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිස්සේ දායාද කරගෙනයි වසන්නේ ධර්මයේ දායාද කරගෙන වසන්නේ නැහැ කියලා නුඹලා ගැරහීමටපත් වෙනවා. යම් කිසි විදියකින් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ආමිසය දෑවැද්ද කරගෙන ඒ කියන්නේ ආමිසය යන ප්‍රතිපදාවට යොමු වෙලා ධර්මය අවබෝධ කරගන්න නැත්නම් ආධ්‍යාත්මයේ තුල තමන්ගේ සත්‍ය අවබෝධ කරගෙන කෙලෙස් දුරු කරන මාර්ගයම නෙවෙයි නම් ප්‍රමුඛ ස්ථානයේ තියාගෙන ඉන්නේ නුඹලා ගැරහී යුතුවන්නේ වෙනවා ඒ විතරක්ම නෙමේ නුඹලා ගැන හේතු වන්නේ වෙනවා වගේම නුඹලාගේ ශාස්ත්‍රු මම එහෙනම් නුඹලාට ගැරහීමට පත් වෙනවා කියන්නේ ඒත් එක්කම මේ ශාස්ත්‍රු ශාස්ත්‍රවරයත් ගැරහීමට පත් වෙනවා ශාස්ත්‍රවරයොත් ශාස්ත්‍රවරයත් ආමිෂයේ තමයි එහෙනම් දායද්ද කරගන්න විග්‍රහ කරන්නේ ධර්මයේ දායවැද්ද කරගන්න නෙවෙයි කියලා ශාස්ත්‍රවරයත් ගැරහීමට පත් වෙනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මානේ නුඹලා ආමිෂයේ දෑවැද් කරගන්න නැතුව දායාද කරගන්න නැතුව ආමිෂයට ගරු කරන්නේ නැතුව ධර්මයේමට ගරු කරනවා නම් ධර්මයේටම දෑවැද්ද කරගන්නවා නම් ධර්මයෙන් ප්‍රමුඛ ස්ථානයේ තියාගෙන කටයුතු කරනවා නම් ඒ කරුණෙන් නුඹලා මේ ශාස්ත්‍රීය ශ්‍රාවකයෝ ධර්මයේ දෑවැද්ද කරනවා ආමිෂයේ දෑවැද්ද කරගන්නේ නැහැ කියලා ප්‍රශංසාවට ලක් වෙනවා ගරහන්නේ නැහැ කියනවා. ඒ වගේම ඒ ඒ ශ්‍රාවකත්වයේ තියෙන ඒ ශාස්ත්‍රවරයත් ඒ කරුණෙන් ධර්මයේ දෑවැද්ද කරගෙන ඉන්නේ ආමිෂය දෑවැද්ද කරගෙන නෙමෙයි ඉන්නේ කියලා ප්‍රශංසාවට ලක් වෙනවා. අන්න ඒ නිසා නුඹලා ධර්මයේ දෑවැද්ද කරගෙන වාසය කරව ආමිෂයේ දෑවැද්ද කරගෙන වාසය නොකරව කියලා බුදුරජාන් වහන්සේ භික්ෂූන්ට ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ ලස්සන කතාවක් ඒකට ඉස්මතු කරලා පෙන්නනවා. ඒ තමයි මහණෙනි මම හොඳට දානි වළඳලා. කියන්නේ මට මගේ කුස පිරෙන්න මම දානි වළඳලා දානි අවසන් කරලා වළඳලා දැන් ආයේ මට දානි අවශ්‍යතාවයක් නැතුව තියෙද්දි ඒ දානි මම අයින් කරන්න ඉතුරු ටික අයින් කරන්න අදහසින් ඉන්නේ නැද්දි බඩගින්නෙන් යුක්ත දුබල බවෙන් යුක්ත භික්ෂූන් දෙනමක් එනවා. එතකොට බුදුරන් වහන්සේ හොඳවට දානි වළඳලා ඉවරයි. ඒ දානි අයින් කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඒක බුදුරන් වහන්සේ වැඩක් තියෙන එකක් නෙවෙයි. දුබල බවින් බඩගින්නේ පිපාස බඩගින්නෙන් පෙළොට්ට දුබල බවින් ඉන්න භික්ෂූන් දෙනමක් ඇවිදලා ඔවුන්ට කියනවා බුදුරන් වහන්සේ මම වළඳලා ඉවරයි මෙතන දාන ඉතුරු තියෙනවා සමජිත් මේක බැහැරලා අයින් කරන්න තියෙන්නේ කියලා ප්‍රකාශ කරාට පස්සේ ඉතින් නොබ නොවලදන්නේ නම් අයින් කරන්න වලදන්නව නම් වලදන්න අයින් කරනවා නම් ওই සත්තු නැති තැනකට දාන්න කියලා බුදුරන් වහන්සේ ප්‍රකාශ කරාම එක් භික්ෂුවක් මෙහෙම හිතනවා භාග්‍යතුන් වහන්සේ දානි වනදලා ඉවරයි භාග්‍යතුන් වහන්සේගේ බඩගින්න නිවිලා ඉවරයි. දැන් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අයින් කරන්න කියලායි කියන්නේ. ඉතින් බුදුරන් වහන්සේ ඒ කියපු කාරණාවත් එක්ක ඒ භික්ෂුව හිතනවා මෙන්න මේ විදිහට. ඒ බඩගින්නෙන් ඉන්න දුබලව සිටින භික්ෂුව හිතනවා බුදුරයන් වහන්සේ මට දේශනා කළා තියෙන්නේ ධර්මයේ දැවැද්ද කරගන්න. ආමිෂයේ දැවැද්ද කරගන්න නෙමෙයි. ඉතින් යම් පින්ඩපාතයක් වෙනවා නම් බුදුරයන් වහන්සේ පරිභෝග කළා අයින් කරපු. ඒක බුදුරයන් වහන්සේ දෙන ආමිෂයක්. ඒක ආමිෂ අතරින් එකක්. ඉතින් මේ පින්ඩපාතය මම පාවිච්චි කළා බඩගින්න නිවාගෙන රෑ දහවල් ඉක්මවනවා නම් හොඳයි. නැත්තම් රෑද බඩගින්න නිවා ගන්නවා නම් හොඳයි කියලා කෙනෙකුට එක්කෙනෙකුට අදහසක් ඇති වෙනවා. එහෙම බඩගින්න නිවාගෙන ධර්මයේ හැසිරෙන්න පුළුවන් කියලා. අනිත් භික්ෂුවට ඇති වෙන අදහස තමයි බුදුරයන් වහන්සේ ධර්මයේ දයවැද්ද කරගන්න තියෙන කියලා ප්‍රකාශ කරන්නේ ආමසී දයවැද්ද කරගෙන නෙමෙයි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මම මේක වළඳන්නේ නැතුව මම බුදුරන් වහන්සේ දාලා ධර්මයේම ගන්නයි කියලා අන්න ඒකට අදාළව මම මේ දාණය ගන්න නැතුව මම ධර්මයේ හැසිරෙනවා කියලා ඒ භික්ෂුව හිතනවා. දැන් මෙතනදී අපට කරුණු කිහිපයක් තව සූත්‍ර කිහිපයකින් සාකච්ඡා කරන්නට පුළුවන්. ඒ තමයි එකක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේට අග්‍රෝපස්ථායක වීම පිණිස ආනන්ද ස්වාමීන් වහන්සේ බලෙන් බුදුරන් වහන්සේ ළඟට ගියේ නැහැ. බුදුරන් වහන්සේ තමයි ප්‍රකාශ කරේ ආනන්ද අග්‍රෝපස්ථායක සුදුසුයි කියලා. ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මට මෙන්න මේ වර කිහිපය දෙනවා නම් මම බුදුරන් වහන්සේ උපස්ථාන කරනවා. එයින් මම කලින් ඉස්මතු කරපු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි බුදුරන් වහන්සේ අතීතයේ යම්කිසි ධර්මයක් දේශනා කරාද මම නැති දැනක අනාගතයේ ධර්මයක් දේශනා කරනවාද සියල්ලක්ම මට නැවත ප්‍රකාශ කළ යුතුයි කියන එක එක කාරණාවක්. ඒ වගේම තව කාරණා කිහිපයක් තියෙනවා. ඒකදී තියෙන තව කාරණාවක් තමයි තව එකක් තියෙනවා බුදුරන් වහන්සේව හම්බෙන්න ආවහම කවුරු ආවත් මට බුදුරන් වහන්සේ ළඟට යාව යොමු කරන්නට ඕන ඒ අවශ්‍යතාවය ඒ වරය මට දෙන්න ඕන ඊළඟට කාරණා තියෙනවා බුදුරන් වහන්සේට හම්බෙන සිවුරු මට දෙන්න බෑ බුදුරන් වහන්සේට හම්බෙන දාණය මට දෙන්න බෑ බුදුරන් වහන්සේක කුටිය වාසය කිරීමක් ඒ කියන්නේ බුදුරන් වහන්සේට පත්‍ය කිසි දෙයක් මට දෙන්න බෑ කියන මෙන්න මේකත් වරයක් හැටියට ඉල්ලනවා එතකොට එහෙනම් බලන්න ඒ කරුණෙන් ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ කොච්චර ප්‍රශංසාවට ලක් විය යුතු කාරණාවක්ද බුදුරන් වහන්සේ ශාස්ත්‍රවරයා ශාස්ත්‍රවරයාට ඕන තරම් දේවල් ලැබෙනවා එතකොට ඒ ලැබෙන කිසි දෙයක් බුදුරන් වහන්සේගේ අග්‍රපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේට දෙන්න බෑ කියන පොරොන්දුවක් අරගෙන තමයි අග්‍රපස්ථායකයට පත් වෙන්නේ. ඒතර බලන්න එහෙනම් ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්මයටම දෑවැද්ද වෙලා ආමිෂය දෑවැද්ද අතහැරලා ඒ ශ්‍රාවකත්වයෙන් යුක්ත වෙලා තියෙනවා. ඒ වගේම මේ කාරණාවට ගැලපෙන තවත් සූත්‍ර දේශනාවක් තියෙනවා කීටාගිරි සූත්‍රයේදී කීටාගිරි සූත්‍රයේදී අස්සජි ගුණබ්බසුක දෙන්නා අර බුදුරන් වහන්සේ ආහාර ගන්න එපා හවසට විකාලේ ආහාර ගන්න එපා එක වේලක් අරගෙන දහවල් කාලේ අරන් ඉන්නකොට කායික පහසුව තියෙනවා කියලා ශික්ෂාපදේ පනෝප අවස්ථාවේදී ඒ භික්ෂූන් ඒක කරන්නේ නැතුව අපට <coughs> දිටදම් වශයෙන්ම දැන් හවසට ගත්තට පස්සේ පහසුවක් තියෙනවා අපි නැවත මොකක්ද අපේක්ෂා වෙන්නේ පහසු විහරණයක් දැන් භුක්ති විඳින එක තියෙද්දී ඒ නිසා අපි දෙවේල්ලම ගන්නවා කියලා නැත්නම් අපි රාත්‍රියට ආහාර ගන්නවා කියලා ඒ භික්ෂුන් හිතනවා. එතකොට ඒ අවස්ථාවේ ධර්ම දේශනාටියක් කරලා ඉවරලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ භික්ෂුන් සද්දා මාත්‍රයක්වත් නැහැ කියලා. ඒ වගේ මෙතන පැහැදිලි කරනවා ආමිස දෑවැද්ද කරගෙන විග්‍රහ කරන ශාසනයක් නම් ওই විදිහ ප්‍රකාශ කරාට කමන්නේ නමුත් මම ආමිසයම ආමිසයම ආමිසය සම්පූර්ණයෙන් අතහැරලා ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ ධර්මයේම දෑවැද්ද කරගන්න කියන්නේ. එතකොට බුදුරණවහන්සේ ප්‍රකාශ කරන බුදුරණවහන්සේ දුන්න කාරණා තුළ තියෙන්නේ හැම දෙයක්ම තියෙන්නේ මුළුමනින්ම ධර්මයටමයි. වෙන කිසි දෙයකට නෙමෙයි. මේ පින්වතුන් සමහල්ලාවට ඉගෙනගෙන තියෙන්නත් පුළුවන් විනය පිටකය. විනය පිටකයේදී බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා ලස්සන කාරණා ටිකක් උපසම්පදා කරන තැනදී. ඒක අදටත් සම්ප්‍රදානුකූලව කරගෙන එනවා සම්ප්‍රදායක් හරි විදියකට හරි අදටත් ඒ කාරණාව කරගෙන එනවා. ඒ තමයි සමහර අය ශාසනයට ඇවිදිල්ලා අපට ඉන්න තැනක් නෑ ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ කාරණොත් හේතු කරගෙන බුදුරයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේට අවම උපසම්පදා වුණාට පස්සේ උපසම්පදා වෙච්ච භික්ෂුවට නිස්සය හතරක් දෙනවා. ඒ තමයි ඒ නිස්සයේදී වදාරන්නේ බුදුරයන් වහන්සේ නුඹලාට බඩගින්න නිවා ගැනීමට නැත්නම් කෑම පිණිස උඹලට අයිති පිණ්ඩපාතේ අනුන්ගෙන් ඉල්ලගෙන ගැනීම සිංගමනේ යෑම උඹලට හම්බුනොත් දානයක් ගත්තට කමන්නේ නමුත් අයිතිය තියෙන්නේ පිළිසිඟා යෑම. එතකොට එහෙනම් ආමිසයට තැනක් නෙමෙයි. බඩගින්න නිවා ගන්න ඕන නිසා ගියක් ගියක් ගාන ගිහිල්ලා පිළිසිඟා යෑම තමයි නුඹලට අයිති. එහෙනම් කිසිම භික්ෂුවකට කියන්න බෑ අනේ මට දානි ලැබෙන්නේ නැහැ කියන කාරණාව. මොකද බුදුරණවහන්සේ හැම භික්ෂුවම උපසම්පදා වෙනකොට අදට සිදුවෙන කාරණාවක් තමයි අදට සිදු කරන කාරණාවක් තමයි මේ නිශ්චය. ඒ කියන්නේ ඒ කරුණු හතර හතරක් සිහිපත් කළා උපාධ්‍යයන් වහන්සේ සීමාවෙදිම සිහිපත් කරනවා නුඹලාට අයිති මේ පින්ඳ පාතෙන් ජීවත් වීමයි. දුන්නොත් දාන වැළඳුවට කමන්නේ ඒ වගේම නුඹලට අයිති ගස් යට වාසය කිරිල්ල. නුඹලට කුටි සෙනසුන් හදලා දුන්නොත් පාවිච්චි කරට කමන්නේ නමුත් අයිතිය තියෙන්නේ ගස් යට සිටිල්ල. එහෙනම් අපට ඉන්න තැනක් නැහැ කියන කාරණාවෙන් ඒ භික්ෂුවකට භික්ෂු භික්ෂුන් කිසිම කෙනෙකුට ඒකක් සෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට නුඹලට සිවුරු හැටියට අනුන් අයින් කරලා විසික් කරලා පාවිච්චි නොකරන පාවිච්චියට බැරි විදිහට දාපු පාංශු කූලර් හෙඩි එකතු කරලා මහගත්ත සිවුර තමයි නුඹලට අයිති. එතකොට ඒක කිසි කෙනෙකුට අයිතිත්වයක් නෙමෙයි. හැමෝම අයින් කරලා දාපු දෙයක්. කවුරු හරි සිවුරු දුන්නොත් පාවිච්චි කරන්න. ඊළඟට කියනවා නුඹලට බෙහෙත් හැටියට අයිතිය තියෙන්නේ පූති මුත්තේ නැත්නම් එක එක විග්‍රහ මේකට තියෙනවා. ඉතින් බුදුරන් වහන්සේගේ බුද්ධ දේශනාව හැටියට තියෙන්නේ පූති මුත්තේ පූති කියන්නේ පල් වෙච්ච ගතිය මුත්‍රා. එතකොට මේ මුත්‍රා මෙන්න මේක තමයි නුඹලට බෙහෙත් හැටියට අයිති තියෙන්නේ. ඉතින් මේ කාරණාව අපට කවුරු හරි කෙනෙක් නුඹලට බෙහෙත් දෙනවා නම් පාවිච්චි කරාට කමන්නේ නැහැ. එහෙනම් යම් කිසි කෙනෙකුට මනුස්ස ජීවිතයේ ජීවත් වීම පිණිස අවශ්‍ය ප්‍රත්‍ය හැටියට තියෙන ඉන්න තැනක්, අඳින්න දෙයක්, කන්න දෙයක් සහ ලෙඩක් වුණාම බෙහෙත්. මේ හතරටම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නුඹලට අයිති කාරණා. එතකොට එහෙනම් එතනදී මූලික තැනදීම මේ ශාසනීය භික්ෂුත්වයට එන මූලික තැනදීම බුදුරණවහන්සේ ඉස්මතු කරලා පෙන්නනවා මේ ආමිෂය නෙමෙයි තියෙන්නේ ආමිසේ ලබන්න පුළුවන් අඩුම ප්‍රතිපදාව තමයි භික්ෂුත්වය කියන්නේ. ආමිසේ ලබාගත හැකි ඕන විදියකින් දැන් පින්ඩ පාතයක්ක ජීවත් වෙනවා කියන එක ඕන විදියක ලබා ගන්න පුළුවන්. ගහකට ඉන්න එක ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඕන විදියකට යන්න ඉන්න පුළුවන්. ඒ වගේම අනුන් විසික් කරපු රෙදි කෑල් ටිකක් අරන් මහගෙන අදගත්තා කියලා අනුදින්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රතිමුත්‍ය පාවිච්චි කරා කියලා අනුන්ගේ බෙහෙත් ඉල්ලීම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එහෙමනම් ඒ භික්ෂුත්වයේ මූලාරම්භයටම බුදුරන් වහන්සේ දෙන්නේ මේ ධර්මයේ මූලාරම්භයමයි. ධර්මයේ දෑවැද්දමයි ආමිෂේ නෙමෙයි. එතකොට අර කීටාගිරි සූත්‍රයේදී බුදුරන් වහන්සේ අර භික්ෂූන්ට කියන මේ භික්ෂූන්ට සද්ධා මාත්‍රයන්නේ මොකද ආමිෂය ගැනම යොමු වෙලා තියෙන්නේ. නමුත් මම ධර්මයමයි දෑවැද්ද කරලා පෙන්වලා දීලා තියෙන්නේ. සංසාර ආව ගමනේදී අපි සියලු දෙනාම ඕන තරම් කායික පහසුව පිණිස කෑම බීම අඳින්න පළඳින්න මේ හැම දෙයක්ම ලැබලා තියෙනවා. සක්විති රජ නොලබපු කෙනෙක් ඉන්නවා කියලා කියන්න බෑ. එතකොට එහෙනම් අපි ආමිෂයේ මුල් කරගෙන මේ සසරේදී ඕන තරම් සැප විඳලා තියෙනවා. නමුත් අපි කාටවත් ලැබිලා නැහැ මේ ධර්මයේ තුලින් අපේ දෑවැද්ද කරගෙන අපේ අභ්‍යන්තරයේ සත්‍ය අවබෝධය කරා යන වැඩපිළිවෙලක් තුලදී නිවීමට යොමු වෙච්ච මාර්ගය හම්බෙලා නැහැ. අන්න ඒ සඳහාමයි බුදු කෙනෙකුගේ ධර්මයක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ විහාරයට වඩිනවා. ඒ කියන්නේ ආමිෂය දෑවැද්ද කරගන්න එපා ධර්මයේ දෑවැද්ද කරගන්න කියලා. මෙතනදී බුදුරන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා අර ආහාර බුදුරන් වහන්සේ වළඳලා ඉවර කරපු ආහාරය නැවත නොවළඳා ධර්මය හැසිරෙන කෙනා තමයි ප්‍රශංසාවට ලක් කළ යුත්තේ. එයා තමයි සැබෑවටම මේ ධර්මයටම කියන ධර්ම දෑවැද්ද කරගෙනම වාසය කරන කෙනා කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ භික්ෂූන් අමතලා බුදුරන් වහන්සේ විහාරයට වැඩියට පස්සේ භික්ෂූන් අමතලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට අහනවා. ශාස්ත්‍රඥ වහන්සේ විවේකයෙන් යුක්ත වාසය කරනකොට දැන් දැන් මෙතන දැන් මම හැම අවස්ථාවකම කියන කාරණාව තමයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල මුලැමැද අග පිරිසිදු අනුපූර්ව ප්‍රතිපදාවක් එක්ක ඉස්මතු වෙච්ච කරුණු ටිකක් තියෙන්නේ. නැත්නම් ධම්මදායද කියන සූත්‍රයේට මේ බුදුරන් වහන්සේ නැකිටලා යන ටිකෙන් අවසන් කරන්න ඕනේ. නමුත් ධර්මදායද කියන සූත්‍රයේදී අවසන් කරන්නේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහයත් එක්කමයි. හොඳට මතක තියාගන්න කාරණාවක්. ඒ කියන්නේ ධර්මදායාද කියන සූත්‍ර දේශනාව අන්තර්ගත කරනකොට ඕනනම් බුදුරණවහන්සේ නැගිටලා යන තැනින් අවසන් කරා නම් එතකොට ඉවරයි කියන්න පුළුවන්. නමුත් මේ ධම්මදායාද කියන සූත්‍රයේ සියලුම විග්‍රහය සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කරපු ටිකත් එක්කමයි අදාළ වෙන්නේ. එතකොට දැන් මෙතන ධර්මයක් නිදෑවැද්ද කරගන්න කියන්නේ. එතකොට ධර්මයේ දෑවැද්ද කරගන්නේ කොහොමද කියන විග්‍රහයක් තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ තුලින් විග්‍රහ කරලා පෙන්වන්නේ. දැන් සාස්ත්‍රුන් වහන්සේ විවේකයට විවේකයෙන් ඉඳ කුටියට වැඩියා. ඒක සාස්ත්‍රුන් වහන්සේ විවේකයෙන් ඉන්නවා කියලා කියන්නේ ධර්මයට එක්ක වාසය කිරිල්ල. එතකොට ශාස්ත්‍රූන් වහන්සේ ඒ විදිහට ධර්මයත් එක්ක වාසය කරන තැනදී ශ්‍රාවකයාගේ පැවැත්ම කොහොමද? මෙන්න මේ වගේ ප්‍රශ්නයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා. ශාස්ත්‍රඥ වහන්සේ විවේකයෙන් යුක්ත වාසය කරද්දී ශ්‍රාවකයෝ කොමන විවේකයෙන්ද හික්මෙන්නට නැති කොහොමද නොහික්මෙන්නේ? මෙන්න මේ කාරණා ටික සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා. ශාස්ත්‍රඥ වහන්සේ විවේකයෙන් වාසය කරනකොට විවේකයෙන් හික්මෙන්නේ මෙන්න මේ විදිහටයි ඒ කාරණා අහගන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඕනතරම් දුරකින් ඉඳලා එන්නම් කියලා භික්ෂූන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන්ම ඒකට උත්තරේ අහනවා. එහෙම ඇහුවට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා මේ ශාසනයේ ඉන්නවා භික්ෂුන් වහන්සේලා බුදුරන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ විවේකයෙන් යුක්තව වාසය කරන තැනදී ශ්‍රාවකයෝ විවේකයෙන් නොහික්මෙන ආකාරය තමයි මුලින්ම විග්‍රහ කරන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ යම් ධර්ම කෙනෙක් ඒ කියන්නේ ප්‍රහාණය කිරීම පිණිස යමක් ප්‍රහාණය කිරීම පිණිස ප්‍රකාශ කළා තියෙනවා නම් ඒ සංජ ධම්මාණං සත්තා පහානමාහ තේච ධම්මේ නප්පජහති යම් ධර්මයක් ප්‍රහාණය කිරීම පිණිස දේශනා කරා නම් ඒක ප්‍රහාණය කරන්නේ නැතිනම් දැන් ශාස්ත්‍රඥ වහන්සේ සම්පූර්ණයෙන් විමුක්ති සුවය නිමුක්ති වෙන නමුත් ශ්‍රාවකයා හැටියට මේ ධර්මයේ දයවැද්ද කරගන්න ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට එහෙනම් මේ ශාස්ත්‍රඥ වහන්සේ අනුගමනය කරනකොට මේ ප්‍රතිපදාව අපි යොමු වෙන්නට ඕනේ. අන්න ප්‍රහාණය කිරීම පිණිස දේශනා කරපු ඒ ධර්මය ප්‍රහාණය කරන්නේ නැත්තම් ඒ වගේම සම්පූර්ණයෙන්ම සිටින්නේ මේ චීවර ආදී මේ සියලු දේවල් නැත්තම් මේ පත්‍ය බහුල කොටගෙන මේවා බහුල කරගෙන සාසනය ලිහිල් කරගෙන නම් සිටින්නේ. ඒ වගේම පංච නීවරණ මුල් කරගෙන මේ විවේකයට නැඹුරු වෙච්ච නොවිච්ච, ඒ කියන්නේ නිවනට නැඹුරු නොවිච්ච වීරියකින් යුක්ත නැතිව නම් වාසය කරන්නේ. අන්නේ භික්ෂුන් වහන්සේලා, ශාස්ත්‍රුන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ඊට අනුව ශ්‍රාවකයෝ විවේකයෙන් නොහික්මෙන අය නැත්නම් ඒ ශාස්ත්‍රඥ වහන්සේ අනුව අනුගමනය නොකරන අය කියලා බුදුරජාන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ භික්ෂූන්ට පැහැදිලි කරනවා. තේර භික්ෂුව දැන් ඒ විදිහට වාසය කරන තේර සහ මජ්ක්‍ධිම සහ නවක භික්ෂූන් ගැරහේ යුතු කරුණු පිළිබඳව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා ඊට පස්සේ. මෙන්න මේ ආකාරයට වාසය කරන සරණ ඒ කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් නොහික්මෙන ස්ථවිර භික්ෂූන් මෙන්න මේ ආකාරයට ගැරවිය යුතුයි කියනවා. ඒ තමයි ශාස්ත්‍රඥ වහන්සේ විවේකයෙන් වාසය කරනකොට ශ්‍රාවකයෝ විවේකයෙන් යුක්තව වාසය කරන්නේ නැහැ කියලා ගරහන්නට ඕන කියලා ස්ථවිර භික්ෂූන්. ඒ වගේම ශාස්ත්‍රඥ වහන්සේ යම්කිසි කෙලෙස් ධර්මයක් ප්‍රහාණය කරන්න කියලා වදාරනවා. අන්න ඒ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්නේ නැහැ. අන්න ඒ කරුණෙන් ස්ථවිර භික්ෂූන් ගරහීමටපත් වෙන්නට ඕන කියනවා. ඒ වගේම ශාස්ත්‍රුන් වහන්සේ විවේකීන් වාසය කරලා ශාස්ත්‍රුන් වහන්සේ පැහැදිලි කරන්නේ නීවරණ යුක්ත වෙලා ඉන්නේ නැතුව නිවනට යමු වෙලා ඒ වගේම වීරිය අත් නොහැර පටන්ගත වීරියෙන් යුක්තව වාසය කරන්නයි පැහැදිලි කරන්නේ. මෙන්න මේ විදිහට වාසය කරන්නේ නැත්නම් ඒ ස්තවිර භික්ෂූන් ගැරහීමටපත් වෙන්නට ඕනේ කියලා සාරිපුත්තු ස්වාමින් වහන්සේ මේ භික්ෂූන්ට පැහැදිලි කරනවා. ඒ කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ විවේකයෙන් ඉන්නකොට ශ්‍රාවකයෝ ඒ කියන්නේ ස්ථවිර භික්ෂුන් වහන්සේලා ඒ උතුම් විවේකයෙන් ඉන්නේ නැහැ කියන කාරණාවෙන් ගරහන්නට ඕනේ. ඒ වගේම කෙලස් ධර්මයන් ප්‍රහාණය කරන්න දේශනා කළ තුනේ කෙලස් ධර්මයන් ප්‍රහාණය කරන්නේ නැහැ. ඒකෙන් ගරහන්නට ඕනේ. ඒ වගේම නීවරණ වලට යට වෙලා නීවරණ ප්‍රහාණය කරන්නේ නැතුව මේ නිවනට යොමු වෙච්ච සිතින් යුක්තව නැතුව වීරියකින් යුක්ත නැතුව වාසය කිරීමෙන් කරනවා නම් මෙකරුණින් ගරහවට පත් කරන්නට ඕනේ නිඳා කරන්නට ඕනේ. ඒ වගේ මධ්‍යම භික්ෂූන්, නවක භික්ෂූන් මෙන්න මේ සියලුම භික්ෂූන් ස්තවීර මධ්‍යම නවක මෙන්න මේ සියලුම භික්ෂූන් සාස්තුන් වහන්සේ විවේකයෙන් යුක්තව වාසය කරනකොට ඒ ශ්‍රාවකයෝ විවේකයේ හික්මෙන්නේ නැත්නම් මෙන්න මේ කරුණෙන් ඒ භික්ෂුව ගරහ මධ්‍යම හෝ ස්තවීර හෝ නවක හෝ භික්ෂුව ගැරහීමටපත් වෙන්නට ඕනේ. ශාස්ත්‍රඥ වහන්සේ යම් ධර්මයක් ප්‍රහාණය කිරීමට වදාරලා තියෙනවා අන්නේ ධර්මයේ ප්‍රහාණය නොකර ඉඳීම මෙන්න මේ දෙක දෙවෙනි කාරණාවෙනුත් ගැරහීමට ගරහවට ඒ භික්ෂූන් තුන්ගොල්ලම ස්තවිර මධ්‍යම නවක කියන භික්ෂූන් ගැරහිලටපත් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි නීවරණ බහුල වෙලා නැත්තම් පත්‍ය බහුල වෙලා ඒ වගේම විවේකයට යොමු වෙන්නේ නැතුව නිවනට යොමු වෙන්නේ නැතුව වීරියකින් තොරව වාසය කිරීම මුල් කරගෙනත් අන්නේ භික්ෂුන් වහන්සේලා ගැරහීමට පත් වෙන්නට ඕනේ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ භික්ෂූන්ට පැහැදිලි කරනවා. ඊට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ශාස්ත්‍රුන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොහොමද හික්මෙන්නේ කියන කාරණාව ඊට පස්සේ පැහැදිලි කරනවා. ඒ තමයි ශාස්ත්‍රුන් වහන්සේ විවේකයෙන් වාසය කරනකොට ඒ ශ්‍රාවකයෝ ශාස්ත්‍රුන් වහන්සේ අනුවම යමින් යම් යම් දෙයක්ද ප්‍රහාණය කරන්න කියන්නේ ඒ විවේකිනුත් වාසය කරනවා ඒ වගේම යම් ධර්මයක්ද ප්‍රහාණය කරන කෙනෙක් ඒක ප්‍රහාණය කරනවා ඒ වගේම නීවරණ බහුල වශයෙන් එකතු වෙන්නේ නැතුව ඒ වගේම ප්‍රත්‍ය ආදී දේවල් වලට බහුලව යොමු වෙන්නේ නැතුව ඒ ශාසනයේ රිහිල් කොට ගන්නෙ නැතුව ඒ කාරණා වලට එන්නේ නැතුව විවේකයට යොමු වෙලා නැත්තම් නිවන යොමු කරගෙන නිවන අරමුණු කරගෙන වීරියෙන් යුක්තව වාසය කරනවා මෙන්න මේ කාරණාවෙන් ඒ ස්ථවීර හෝ මධ්‍යම හෝ නවක හෝ භික්ෂුන් වහන්සේලා ප්‍රශංසාවට පත්වෙන්නට ඕනේ. ශාස්ත්‍රඥ වහන්සේ විවේක වාසය කරනකොට ඒ භික්ෂුණුත් විවේකී වාසය කරනකොට විවේකී වාසය කරනවා නම් විවේකයෙන් යුක්තව හික්මෙනවා නම් ඒ වගේම ප්‍රහාණය කළ යුතු කාරණා ප්‍රහාණය කරන්න දේශනා කරද්දී ඒක අතහරිනවා නම් ඒක ප්‍රහාණය කරනවා නම් ඒ වගේම නීවරණ විදාකාර ප්‍රත්‍යාදී දේවල් බහුල කොට වාසය කරන්නේ නැතුව නිවනට යොමු වෙලා වීරියෙන් යුක්තව වාසය කරනවා නම් මේ කරුණිනුත් ප්‍රශංසාවට ලක් වෙනවා කියලා ස්තවිර මධ්‍යම නවක කියන භික්ෂුන් වහන්සේලා මේ කරුණ වලින් ප්‍රශංසාවටපත් වෙනවා කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ භික්ෂූන්ට පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ ආකාරයට ධර්මයේ දෑවැද්ද නැත්නම් ධර්මයක්ම ඉස්මතු කරපු ආමිසයකට ගරු කිරීමකින් තොරව ධර්මයටම ගරු කරමින් ධර්මයෙන් ප්‍රකට කරමින් ධර්මයෙන් ඉස්මතු කරමින් වාසය කරන සාස්තුන් වහන්සේ විවේකයට යොමු වුණාට පස්සේ ඒ ශ්‍රාවකයෝ සිටිය යුතු ආකාරය පිළිබඳව ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ධර්ම සේනාධිපතීන් වහන්සේ පැහැදිලි කරලා විස්තර කරලා පෙන්නනවා. එතකොට මේ කරුණු දෙක ගැලපෙන්නේ කොහොමද කියන එකට සාරි බුදුරන් වහන්සේ පෙන්වා දුන්නේ ධර්මයේ දෑ වැඩ කරගන්න කියලා. එතකොට බුදුරන් වහන්සේ කියලා කියන්නේම ධර්මය ධර්මයෙන් නිර්මිත වෙච්ච කෙනෙක්. එතකොට එහෙනම් ඒ ධර්මයෙන් නිර්මිත වෙච්ච බුදුරන් වහන්සේ විවේකීන් වාසය කරනවා කියන්නේ දහම් මුදකලාවේ වාසය කරන්නේ. එහෙනම් එවැනි ශාස්ත්‍රු කෙනෙක් ඒ ධම්ම ධර්මය එක්ක වාසය කරන තැනදී ශ්‍රාවකයාට ධර්මයේ දයවැද කරගෙන ඉඳ කිව තැනදී ඒ ශ්‍රාවකයෝ කොයි විදියට හැසිරිය යුතුද කියන එකයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ භික්ෂූන්ට පැහැදිලි කරේ. ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඔන්න එතනදී තව විග්‍රහයක් පෙන්වා දීලා තියෙනවා. දැන් පැහැදිලි කරානේ කෙලස් ධර්ම ප්‍රහාණය කරන්න කියලා. ප්‍රහාණය කළ යුතු කාරණා ප්‍රහාණය කරන්න කියලා ඒ වගේම නිවනට යොමු වෙච්ච ස්වභාවයෙන් යුක්තව වාසය කරන්න කියලා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වික්ෂුන්ට කියනවා తත්‍රාවෝසෝ ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ ලෝභයත් පවිතු දෙයක්, ද්වේෂයත් පවිතු දෙයක්, ලාමක දෙයක්. ලෝභස්සච පහනාය, දෝසච්ච පහනාය. ලෝභය ප්‍රහාණයටත්, ද්වේෂය ප්‍රහාණයටත් අත්ති මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. චක්කුකරණී ඇස ඇති කරනවා ඥානකරණී ඥානය ඇති කරනවා උපසමාය සංසිධීම ඇති කරන අභිඥාය විශේෂ අවබෝධය සම්බෝධහය අවබෝධය පිණිස අභිඥාය පිරිසින් දැනීම නැත්නම් විශේෂ ඥානයක් පිණිස විශේෂයෙන් නුවණ යොමු වීම පිණිස නිබ්බානාය නිවන පිණිස නිවීම පිණිස සංවර්ධති පවතිනා වූ මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා කතමේ චාවුසෝ මජ්ක්‍ධිමා පටිපදා මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව අය මේ වරිය වට්ටංගිකෝ මග්ගෝ මේ ආරෂ්ඨාංග මාර්ගයයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි මෙන්න මේ කාරණාව තමයි අන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. එතකොට මේ දේශනාව අවසාන හරියේදී මේ විග්‍රහ කරලා පෙන්වන්නේ ධර්මයේ දෑවැද්ද කරගෙන ඉන්න කී බුදුරයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කොයි විදිහටද අකුසල ධර්මයන් ප්‍රහාණය වීමට යොමු විය යුත්තේ කොයි විදිහටද නිවනට යොමු වීමෙන් වාසය කළ යුත්තේ කියන කාරණා විග්‍රහයේදී ලෝභය, ద్వේෂය තව විග්‍රහ කරන ක්‍රෝධය, ඒ වගේම වෛරය, ඒ වගේම මසුරු බව, ඒ වගේම ඊර්ෂ්‍යාව, ඒ වගේම දැඩි ලෝභය, මායාව, සටකපට බව, දැඩි බව, මානය, අතිමානය, ප්‍රමාදය, මෙන්න මේ මදය මෙන්න මේ ප්‍රහාණය කළ යුතු කාරණා ප්‍රහාණය කිරීමට යොමු වෙන්නට ඕනේ. හැබැයි එතනදී නිවනට යොමු වෙච්ච ස්වභාවයක් එක. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ වගේ කාරණා බුදුරයන් වහන්සේගේ ශාසනයකින් තොරව වුණත් පුජ්‍යලයේ තුල තියෙන මෝහය හැරුණකොට අනිත් සියලු අකුසල ධර්මයන් සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය පාදක කරගෙන අකුසල් ධර්ම දුරු කරලා සමාපatti වශයෙන් සමාධි සමාපatti වශයෙන් ජීවිතයේ ගත කරනකොට ඒ දේවල් ප්‍රහාණය වෙනවා. එතකොට ලෞකික සම්මාදිට්ඨිය පාදක කරගෙන බුදුරයන් වහන්සේ දුන්න ප්‍රතිපදාවේ ලෞකික සම්මාදිට්ඨිය තුලින් පාදක කරගෙනත් අපි මේ දේ කරන්නට ඕනේ. නමුත් විමුක්තිය පිණිසම යොමු කරලා තියෙන්නේ. මේ ධර්මයේ දෑවැද්ද කිරීම කියන කාරණාව විමුක්තියත් එක්කම යොමු කරලා තියෙන්නේ. එතකොට විමුක්තියත් එක්ක යොමු කරන තැනදී ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිස මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම තමයි අර ධර්මයේ දෑවැද්ද කරගෙන ඉන්නවා කියන කාරණාව ඉස්මතු වෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තා ජීව වායාම හති සමාධි කියන මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කිරිල්ල ඒ පුරුදු කිරීමත් එක්ක තමයි මේ අකුසල ධර්මයන් ප්‍රහාණය වෙන්නේ. අන්න එතනදි තමයි ධර්මයේ දෑවැද්ද කරගෙන වාසය කරන්නේ. එතකොට මම මුලින් මුලින් අපි සාකච්ඡා කරපු මූලපරියාය සබ්බාසවාදී සූත්‍ර දේශනා තුළ මේ කරුණ හොඳටම ඉස්මතු කරලා පේනවා. ශ්‍රාවකයෙක් තුළ කෙලෙස් දුරු වීම නැත්නම් මේ කෙලෙස් දුරු කර ගැනීම පිණිස ඒ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන ආකාරය ඒ සූත්‍ර දේශනා තුළ අර්ථකථන කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ධර්මයේ දෑවැද්ද කරගන්නට අපි ධර්මයේ මොකද්ද කියන කාරණාව මේ ආරෂ්ඨාංග මාර්ගයේ පුරුදු වෙමින් ආරෂ්ඨාංග මාර්ගයේ වැඩමින් විමුක්ති මාර්ගයට යොමු වෙලා කුසල ධර්මයන් ප්‍රහාණය වෙන විදිහේ මාර්ගය අපි තුල ලැබෙන්නට ඕනේ. අන්න ඒකට තමයි අපි මේ ධර්මයේ ඉගෙන ගන්නෙ. එතකොට අපි ඒ ධර්මයේ ඉගෙන ගැනීම එක අපට ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වලා දුන්න ඒ ධර්මයේ දෑවැද්ද කරගෙන වාසය කරන ආකාරය අපට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ ධර්මයේ දෑවැද්ද කරගන්නවා කියලා වදාරපු මේ උතුම් බුද්ධ වචනය තුලත් අවසානයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉස්මතු කරලා පෙන්වා දීලා තියෙන්නේ ධර්මයේ දෑවැද්ද කරගන්නවා කියලා කියන්නේ නිවනට යමු ඒ චාරෂ්ඨාංග මාර්ගයේ ඥානීය ඇතිකරන ඇස ඇතිකරන එතකොට ප්‍රඥා චක්කුසේ විමුක්තිය පිණිස නුවණ ආධ්‍යාත්මයේ සංසිඳීම විශේෂ අවබෝධය නිවන පිණිස පවතින මෙන්න මේ කරුණු එක්ක තියෙන ආරෂ්ඨාංගික මාර්ගය. අන්නේ ලෝකෝත්තර මාර්ගයට යොමු වෙච්ච මේ මාර්ගයේ පුරුදු කරන තැනදී එයාගේ ලෝභය, ද්වේෂය ආදී සියලු පාපක දේවල් දුරු වෙලා යනවා. මොකද ඒ දුරු වීම තියෙන පිණිස තියෙන ප්‍රතිපදාවයි බුදුරයන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ විග්‍රහ කරලා පෙන්වන්නේ. එතකොට මේ ප්‍රතිපදාව අපට පුරුදු කරන්නට මේ ප්‍රතිපදාවට යොමු වෙන්නට මේ බුදුරයන් වහන්සේ වදාළ උතුම් වචනේ අපි හදාරන්නට වෙනවා. එහෙම හැදෑරුවොත් තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ සැබෑවටම ධර්මයේ දෑවැද්ද කරගෙන වාසය කරන්න. ඒ ධර්මයේ දෑවැද්ද කර ගැනීම තුළදී ආධ්‍යාත්මයේ සැනසෙන ආධ්‍යාත්මය තුළ ලැබෙන සැනසිල්ල ඒ වගේම සත්‍ය නුවණ මෙන්න මේ කරුණුත් එක්ක මේ ලෝකයේ ආමිසය කියන කාරණාව නැත්නම් ආමිසය ලැබෙනවා කියන එක ලෝකේ කොහොමද සිදුවෙන එකක්. නමුත් ඒක හා නොඇලී ඒක පරම මේ මුල් කරගන්න නැතුව ඒකට යොමු වෙන්නේ නැතුව නිවීමටම යොමු වෙන්න පුළුවන්. මොකද අපි හරියට ධර්මයේ කරා යොමු නැතිනම් අපි තුල තියෙන හැම මොහොතකම තියෙන කාරණාව තමයි සුඛකාමානි බුතානි අටගත් සියලු සත්‍යෝ සැපයට කැමැති ධර්මයේ තුලින් ආධ්‍යාත්මයේ සැනසීමෙන් සැපය නොසොයන විට ධර්මයේ තුලින් ආධ්‍යාත්මයේ සැපේ නොලබන විට අන්න ආමිෂ ආමිෂයත් එක්ක සැපයක් හොයනවා. මොකද ලෝකයේ සියලු දෙනා සැපයට කැමති නිසා. ඉතින් ඒ නිසා බුදුරයන් වහන්සේගේ ශාසනයක් ලැබිච්ච මේ උතුම් අවස්ථාවේ බුදුරයන් වහන්සේ නමකගේ ධර්මයක් අපට හමු වෙච්ච මේ උතුම් අවස්ථාවේ අපිත් උත්සාහ කරන්නට ඕනේ. ඒ ධර්මයේම දෑවැද්ද කරගෙන වාසය කරන්න. ධර්මයේ දෑවැද්ද කරගෙන වාසය කරොත් අපටත් පුළුවන්කමක් ලැබෙනවා. මේ ලෝකයේ සියලුම අය ආමිෂයේ මුල් කරගෙන ලබන සැපය ඉක්මවන ධර්මයේ තුලින් ආධ්‍යාත්මයේ තුල ලබන සැබෑම සැනසෙල්ල අපට ලබන්න. ඉතින් ඒ සඳහා මේ බුදුරයන් වහන්සේ දුන්න උතුම් අවවාදය සිහි කරගෙන අපටත් ඒ උතුම් ධර්මයේ තුලින් සත්‍ය අවබෝධ කරගෙන ධහම දෑවැද්ද කරගෙන නිවීම පිණිස යමු වෙන්න මේ උතුම් ධම්මදාය සූත්‍රයත් උපකාරයක්ම කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගනිමු. ඉතින් මේ දේශනාව පාදක කරගෙන හටගත්ත දහම් ගැටලු අපට සාකච්ඡා කරන්න දැන් අවස්ථාව. ත්වන් සරණයි. සාදු සාදු සාදු. ත්වන් සරණයි ගෞරවනීය සාන්වංශ අනේක වරක් වින් ඉතාමත්ම අගන අවිදිත අපේ සූත්‍ර දේශනාව සරණේ කරන්න ලැබුණා. සාන්වංශ සාකච්ඡාවට ආරම්භයක් ඇටිට මම කෙටි ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. අපි අර මේ මේ අද දවසේ සාකච්ඡාව මේ සූත්‍ර දේශනාව ඔස්සේම පවත්වමු කියලා මම කල්යනා මිතුරට යෝජනා කරනවා. මේ සූත්‍ර දේශනාවටම සම්බන්ධ වෙන විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණම ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පෙනෙනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිපදාව ගැන සඳහන් මේ අපිට අවධානය යොමු කිරීමක් තියෙනවා ඊට පෙර පූර්ව ප්‍රතිපදාවක් ගැනද මේ කියවෙන්නේ ඒ උතුම් විවේකය ඒ වගේම ආමිෂයට ආමිෂය දායද නොකරගෙන සිටීම නීවරණ ප්‍රහාණය කිරීමට ඇති කරගත්තා වූ කිසියම් උත්සාහයක් පිළිබඳව මේ මේ පැවසෙන්නේ පූර්ව ප්‍රතිපදාවක් ගැනද ස්වාමීන් වහන්සේ. මේ මේක මේ දේශනාව ස්වාමීන් වහන්සේලාට දේශනා කළා වුණත් මේ අපේ පැත්තෙන් මේක සම්බන්ධ කරගත්තු ස්වාමීන් වහන්සේ මේ මෙතෙන්දි මේ කුමක්ද මේ උතුම් විවේකයන්ෙන් අපි ආදේශ කරගත යුතු වන්නේ. ඒ වගේම ආමිෂයට වැඩිපුර බර නොවි ඉඳීම වැනි දේවල් අපි කොහොමද අපි පැත්තට යොදාගන්නේ අපේ හැමෝටම. දරුවන් සරණයි. දරුවන් සරණයි. බුදුරන් වහන්සේ දේශනා කරපු දහම් පරියාය හැම දෙයක් තුළදීම අපට දැන් අපි තුළ තියෙන ප්‍රත්‍යක්ෂය තුළ ඉඳලා තමයි පුරුදු කිරීලා තියෙන්නේ. දැන් අපි තුළ ලෞකික සම්මාදිට්ඨිය පාදක කරගෙන අපට තියෙනවා අපේ කෙලෙස් දුරු කරගන්න ප්‍රතිපදාව. එතකොට පච්චත්තම වේතබ්බෝ විඤ්ඤෝහි කියන ගුණයෙන් යුක්තයේ ධර්මයේ අපේ දැන් තියෙන தත්ත්වයේ ඉඳලා අපට එන අකුසල ධර්මයන් ප්‍රහාණය වීම පිණිස අපි ඒ ප්‍රතිපදාවට යොමු වෙන්නට ඕනේ. මොකද ඔබ අප සියලු දෙනාටම සාධාරණ පොදු කාරණාවක් තමයි අකුසලයේ අකුසලයක්ම කියන එක. ඒ වගේම නීවරණ දුර්වීම සැබෑම සංසිඳීමක් කියන එක. අපේ තියෙන මූලික නැත්තම් අපට දැන් තියෙන මූලිකම නුවණ නැත්තම් ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අපි එතනින් පටන් ගන්නට ඕනේ. එතනටත් අදාළ වෙන්නෙම අපට දැන් තියෙන අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස ප්‍රතිපදාවට යමු. ලෞකික සම්මාදිට්ඨිය යුක්තව නම් අපට දැන් තියෙන්නේ ඒකත් එක්ක අපි අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිපදාව යමු වෙන්නට ඕනේ. අපට බුදුරජාණන් වහන්සේ නමක් කගේ ධර්මයක් නිසා අපි තව තමත් අපේ දැන් තියෙන නැත්නම් දැන් පූර්ව ප්‍රතිපදාවක් හැටියට අපට මූලිකව හම්බෙච්ච අපේ නෝනක් තියෙනවනේ. ඒක තමත් වර්ධනය කරගන්න අන්න ඒ සඳහා අපි අහපව ගන්නට ඕනේ ධර්මයේ අහන එක. ඒ කියන්නේ බුදුරණවහන්සේ වෙන්නපු මේ හේතුඵල ධහම ගැන කියලා දෙන දේ අහන එක. නමුත් අපි දැන් ඉන්න ඉන්න තැන ඉඳලා බලනකොට අපට අනිවාර්යෙන් දැන් ඉන්න තැනටත් අපි නුවණ වඩා හොඳට වර්ධනය වෙලා අපි තුන් දහම් මැස ඇති වුණාට පස්සෙත් කොහොමත් නීවරණේ අකුසලයක් ඒ වගේම ලෝභය, ද්වේෂය, අකුසලයක්. එහෙනම් අපි කොයි තැනක හිටියත් අපි මේ ප්‍රතිපදාවට අනිවාර්යෙන් යොමු වෙන්නට ඕන. එතකොට මේ හැම එකක්ම මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. මොකද අවසානයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ සම්පූර්ණයෙන්ම අර විමුක්තිය පිණිසම කියන කාරණාවේදී ආරෂ්ඨාංග මාර්ගය. නමුත් නිවරණ නැත්නම් අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න කියනවානේ. එතකොට ඒක අපේ ඇත්තටම මේ ධර්මයක් අහන ධර්මයක් තේරුම් ගත්ත කෙනෙකුගේ මූලිකව අපි ධර්මයට යොමු වෙච්ච කෙනෙකුගේ මේ එන අකුසලයේ වැරද්දක් කියන කාරණාව එයාට වැටහෙනවා. එහෙනම් එයා ඒක ප්‍රහාණය කිරීමට අනිවාර්යයෙන් යොමු වෙනට ඕනේ. හැබැයි මුල්තන තියන් ඉන්නේ ධර්මයේනේ. තවත් එයා ධර්මයට යොමු වෙනකොට මේ ධර්මයත් එක්ක ආරේෂ්ඨාංග මාර්ගය තුලදී සම්පූර්ණයෙන් මේක ප්‍රහාණය වෙන ප්‍රතිපදාව එයාට හම්බ වෙනවා. එහෙමනම් මේ අපිට දැන් අපි තුල තියෙන නෝනත් එක්ක අපේ තියෙන හැකියාවත් එක්ක මේ ප්‍රතිපදාව ඊට අදාළව හුරු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මූලික කෙනෙකුගේ ප්‍රතිපදාවත් ඒ වගේම දහම් නුවණ නැත්නම් දහම් මැස පාදක කරගෙන කෙනෙකුගේ ප්‍රතිපදාවත් මේ හැම ප්‍රතිපදාවකටම මේක යොමු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි මෙතන භික්ෂුන් වහන්සේලා ආරම්භය තමයි පැහැදිලි කරලා පෙන්නන්නේ බුදුරන් වහන්සේ ගෘහ ජීවිතය ගත කරන අයට ගෘහ ජීවිතය සාර්ථක කරගන්න ආකාරය පිළිබඳවත් බෞද්ධ සම්පත් ආරක්ෂා කරගන්න ආකාරය පිළිබඳවත් විග්‍රහ කරපු බුද්ධ වචන තියෙනවා. ජීවිතයේ සම්පූර්ණ ධර්මයට කැප කරපු කෙනාට නැත්තම් පැවිද්දට පත්වෙච්ච කෙනාට අර කිසිම දෙයක් ගැන අපේක්ෂා නොකර ගැනීමක් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. නමුත් ගිහි ජීවිතය ගත කරගන්න කෙනෙකුට ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමත් එක්කත් මේ ප්‍රතිපදාව තියෙනවා. හැබැයි ගිහි ජීවිතය සාර්ථක කරගන්න තැනදී දැන් අපි දන්නවා ගිහි ජීවිතය ගත කරන අය ගෘහස්ත ජීවිතයේ අරහත්ත්වේ සාක්ෂාත් කරලා වාසය කිරීමක් ගැන අපි අහලා නැහැ. අනාගාමී වාසය කරන කෙනත් කාමභෝගී ස්වභාවය නැතුවයි ගෘහස්ත ජීවිතයේ වාසය කරන්නේ. එහෙනම් අනිත් කෙනා තමයි සෝතාපන්න සකදාගාමි සහ සෝතාපන්න මග කියන මේ ශ්‍රාවකයෝ තමයි කාමභෝගීවත් ගිහි ජීවිතයේ වාසය කරන්නේ. එතකොට එතනින් එහා කෙනාට ගිහි ජීවිතයත් අනාගාමී කෙනාටත් කාමභෝගී ඉක්මවන කෙනාටත් ඒ වගේම සියලු දෙනාට අකුසල ධර්මයන් කියන කාරණාව පොදු කාරණාවක්. කාම්භෝගී ඉක්මවපු අනාගාමී කෙනාට කොහොමත් අර පාපක අකුසල ධර්මයන්. ඒ කියන්නේ මේ විග්‍රහ කරපු අකුසල ධර්මයන් ටික ආරෂ්ඨාංග මාර්ගය හුරු කිරීමත් එක්ක ලැබෙන්නේ නැහැ. ඒක අයින් වෙලා යනවා ප්‍රහාණයලා යනවා. නමුත් එතනින් මෙහා කෙනාට ඒ ප්‍රහාණයෙන් පිණිස ප්‍රතිපදාව තියෙන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කරා ගිහි හෝ පැවිදි ඕනම කෙනෙක් යමු වෙන්නේ තමන්ගේ ජීවිතයේ සැබෑ විමුක්තිය දැන් අපි ගිහි හෝ පැවිදි ඕනම කෙනෙක් දකින්න කෝණයක් තියෙනවා. ඒ කෝණය තමයි තමන් මේ කොච්චර භුක්ති විඳත් මේ බහභෝග සම්පත් මේ සියල්ලක්ම අතහැරෙන බව, මෙවතාවකාලික බව බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත්වෙච්ච ගිහි පැවිදි හැමෝටම තේරෙනවා. ගිහි කෙනා පැවිදි කෙනාගේ ස්වභාවය කාම්භෝගී නැත්නම් ගෘහස්ත ජීවිතය හා සම්බන්ධ මේ කාම්භෝගී කිසිවක් එක නෙමෙයි ගත කරන්නේ. නමුත් පැවිදි ගිහි කෙනාට ඒක තියෙනවා. නමුත් අකුසල ධර්මයේ ඔක්කොටම සාධාරණයි. එහෙනම් මේ අකුසල ධර්මයේ ප්‍රහාණය කිරීම පිණිස ධර්මයේ දෑවැද්ද කර ගැනීම මෙන්න මේ විග්‍රහය අපි හැමෝටම ප්‍රදාන්න පොදු කාරණාවක් වෙනවා. ගිහි ජීවිතේ සාර්ථක කරගන්න තැනදී ආමිසයට ගිජු කියන කාරණාව ගිහි කෙනාට සුදුසු කාරණාවක් නෙවෙයි. එහෙනම් අර ආමිසය මුල් කරගෙන ආමිසයෙන් ප්‍රදාන කරගෙන ඉන්නවා කියන කාරණාව එයාටත් වැරදි බව තේරුම් ගන්න පුළුවන්. හැබැයි ගිහි ජීවිතේ සාර්ථක කරගන්න නැත්නම් ගිහි ජීවිතේ තුලදී එයාට ඒක සාර්ථකව ගත කරන්න ඊට අදාළ විදිහට දැන් වියග්ගපජ්ජේ සූත්‍රය එහෙම ඊට අදාළ විදිහේ ජීවිත පැවැත්ම විග්‍රහ කරලා පෙන්නනවා. හැබැයි එතන බුදුරණවහන්සේ පෙන්වන්නේ ඒකට ගිජු වෙලා වාසය කරන්න කියන එක නෙමෙයි. ඒ ගිජු කොහොමත් පාපක කුසල ධර්මයක්. ඉතින් ඒක නිසා මේ ධම්මදායාද සූත්‍රයේ විග්‍රහ කරපු කාරණා ගිහි අයටත් ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස යොමු වෙන ප්‍රතිපදාවත් එක්ක ගත්තාම පැවිදි ගිහි කියලා ભેදයක් වෙන්නේ නැහැ. ඔක්කොට මේ කාරණාව සාධාරණයි. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් ජීවිතය ගත කරනකොට බලන්නට ඕනේ අපට මේ අකුසල ධර්මයන් කොහොමද එන්නේ? එහෙනම් මේක ප්‍රහාණය කරන්නට ඕනේ. ඒකට මේ ප්‍රතිපදාව අපි දියුණු කරන්නට ඕනේ. අන්න ඒකට අපි යොමු වෙන්නට ඕනේ. අපට හැකි විවේකයෙන් හැකි අවස්ථාවල විවේකයට යොමු වුණාම අර සියල්ලක් මත හැරලා මේ ධර්මයත් එක්ක කටයුතු කරන්න ඕනේ. දැන් අපි අහලා තියෙනවා නේද හතර පොයට අටසිල් සමාදන් වෙනවා ගිහි අය. හතර පොය අටසිල් සමාදන් වෙන තැනදී අනුගමනය කරන්නේ කොහොමද? රහතන් වහන්සේලා ජීවිතයේ තියෙන තාක් සත්ව ඝාතනය කරේ නැහැ. සොරකම් කරේ නැහැ. බඹසර වාසය කරා. බොරු කිව්වේ නැහැ. ඒ විදිහට විකාලේ ආහාර ගත්තේ නැහැ. මෙන්න මේක අනුගමනය කරනවා ඒ දවසේ. එතකොට එහෙනම් ගිහි ජීවිතය ගත කරන කෙනා ඒ ගිහි ජීවිතයේ කටයුතු කරගන්නකොට තමන් විමුක්තිය පිණිස යොමු වෙන්න කාලයක්. මොකද ඒ කාලේ ශ්‍රාවකයන්ගේ තිබිච්ච ගතියක් තමයි සතර පොහොයට සිල් ගන්න එක. දැන් අපට සතර පොහොය සිල් ගන්නවා කියන කාරණාවයි අපට තැනකට යන්න ඕනේ කියන අදහසක්ම තියෙනවනේ. නමුත් ඒ ඒ තැන ඉඳලා සීල සමාදන් වෙච්ච අවස්ථා තියෙනවා. එතකොට එහෙනම් අපට මේ සීලය අදිෂ්ඨාන කරගෙන අපට ඒ විදිහට හික්මෙන්න පුළුවන්කම ලැබෙනවා අන්න අපට අර රහතන් වහන්සේලා අනුගමනය කිරීමක් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ අනුගමනය කිරීමක් අපි තුල ඒ දවස තුල කරන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මේ දේශනා තුලින් අපි ගන්නට ඕනේ අපේ ජීවිතේ කොහොමත් ධර්මයේ කරා යොමු වෙන ප්‍රතිපදාවට අදාළ කාරණාව. එතකොට අපට පුළුවන් ඒ හැම කාරණාවකදීම අපට මේ විමුක්තිය කරා යොමු වෙන දේ අපට එකෙන් හුරු කරගන්න. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි සරණස එක ප්‍රශ්නය සරණස මේ මෙතෙන් මේ විවේකයේ උතුම් විවේකයේ කියලා කිව්වේ මේ නිවර්ණ කරා මේ යොමුච්ච සිතකින් යුතුව ගී ඕ පැවදී මේ භාවනාවකට යොමු වෙන්න ඕන කියන එකමද සරණස මොකද මේ විවේකයේ කිව්වම අපි සරලව ගන්න යොම තේරුම් තේරුම් ගන්න යොම වෙන ගතියක් තියෙනවා. ඊට ඔබට ගිහිල්ලා මේ උතුම් විවේකී කියලා කියන්නේ අපි මේ එදිනදා කරන්න සංස්කාර වලින් මිදිලා භාවනාවක භාවනාවකට කාලයක් වෙන් කර ගන්න ඕනේ කියන වගේ අදහසක්ද සාමාන්‍යයෙන්. දර්වසරණයි බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් වාසය කරන්න ඕනේ කියන කාරණාවේදී විවේක තුනක් අපි දැන් අපි දැනගෙන තියෙනවා. කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ කියලා. එතකොට කොහොමත් මූලික ඉඳලා ප්‍රතිපදාවකට යන කෙනෙකුට කාය විවේකයේ මුලින් ලබන්නම වෙනවා. ඒකත් එක චිත්ත විවේකයටත් යොමු වෙන්න වෙනවා. උපදිවේකයේ කියන කාරණාව සම්පූර්ණයෙන් රහතන් වහන්සේට අදාළ වෙන්නේ. නමුත් අපිට මේ චේතුඵල ධහම තේරුම් අරගෙන මාර්ගය හුරු කරන තැනදී යම් කිසි ඡේයාවක් ඒකේ තේරුම් ගන්න පුළුවන්. මම අර මුලින් කිව්වා වගේම අපිට අපි බලන්නට ඕන හැම වෙලෙම අපේ දැන් ස්වභාවයත් එක්ක අපට කෙනෙකුට පුළුවන් නම් මේ අවස්ථාවේදී අපි හිතමු ඔෆිස් එකක රාජකාරී කරගෙන ඉන්න අවස්ථාවක පැත්තකට ගිහිල්ලා ධර්මයේ සිහි කරගෙන මේ අකුසල ධර්මයන් ප්‍රහාණය වෙන විදිහේ වැඩපිළිවෙලක් කෙලෙස් නැති වැඩපිළිවෙලක් උරු කරගන්න එයත් විවේකයෙන් වාසය කරනවා. තව කෙනෙකුට එහෙම අමාරුයි. තව කෙනෙකුට පුළුවන්කම ලැබෙන්න පුළුවන් ඔක්කොම අතහැරලා පැත්තකට ගිහිල්ලා කාය විවේකයත් එක්ක මේ ප්‍රතිපදාවත් එක්ක යන්න. තව කෙනෙකුට තියෙන්න පුළුවන් උපදිවේගය කියන එකක් නැතුව සමහරලාවට පුරුදු කරගත්ත සමාධියක් එක්ක හරි ඒ ස්වභාවය තමන් සිහිපත් කරගන්න පැත්තකට ගිහලා යමුනහට පස්සේ අන්න චිත්ත විවේකයක් එක්ක වාසය කරන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට එහෙනම් ඒ කාරණු තුනදිම අපි බලන්නට ඕනේ එකිනෙක කෙනාගේ ප්‍රායෝගික ස්වභාවයත් එක්ක. මොකද මේ කෙලෙස් දුරු කරගන්න අපි කොහොමත් අපි හිතමු කෙනෙකුට සම්පූර්ණයෙන් හේතුඵල ධර්ම දැකලා බෑ. එහෙමනම් අපි අනිත් මේ විදිහකට ඒකට යමු වෙන්නට ඕනේ. එතකොට අපේ ඒ අවස්ථානුකූලව බලලා තමයි අපි ඒකට යොමු වෙන්නට ඕනේ නැත්තේ. අපි එහෙම අවස්ථානුකූලව බලලා යොමු වෙනකොට කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා කායේ හැබැයි මෙහෙම එකක් තියෙනවා. කොහොමත් ඕනම කෙනෙකුට කායි විවේකයට යොමු වීම කියන අපි හිතමු හේතුඵල ධහම දන්න සත්‍ය තේරුම් ගත්ත කෙනෙකුට සත්‍ය තේරුම් නොගත්ත කෙනෙකුට ඕනම කෙනෙකුට කාය විවේකය කියන කාරණාව කොහොමත් විවේකයක්මයි. චිත්ත විවේකයක් කොහොමත් විවේකයක්ම ඕනම කෙනෙකුට. ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුටත් කාය විවේකයට ගොඩක් නැඹුරු වෙනවනම් එතනින් එහාට එයාගේ උපදිවිවේකේ කරා යොමු වෙන ගතිය වැඩි වෙනවා. අනිත් කෙනාටත් ඒ කායි විවේකයට යමුනාම කොහොමද ඒ සංසිඳීම තියෙනවා. <clears throat> ඉතින් ඒ නිසා අපි බලන්නට ඕනේ අපට කොහොමද ඒක ගැලපෙන්නේ කියන කාරණාව. තම තමන්ට කොහොමද ගැලපෙන්නේ කියන කාරණාව. තමන්ට හැකිය ආකාරයට ඒකට යොමු කරගන්න. කොහොමත් අපි කායි විවේකය ප්‍රදාන කරගත්තොත් ධර්මයේ පාදක කරගතත් නැතත් එයාට සැනසීමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ඕනම විවේකයක් එක්ක අපි වාසය කරන්නට ඕනේ. අපි හිතමු දැන් මෙතන මේ භික්ෂුන් වහන්සේලා බුදුරන් වහන්සේ වෙනම තනියම කුටියට ගියානේ භික්ෂුන් වහන්සේලා ඔක්කොම එකට ඉන්නවා. ඒතර භික්ෂුන් වහන්සේලාට සමහරවට එකට වාසය කිරීමේදී අර ධර්මයේ තේරුම් ගැනීමත් එක්ක පැත්ත කරලා සමාධියක් වඩ아가න නැත්නම් ධර්මයේ තේරුම් අරගෙන මේ විවේකයෙන් යුක්ත වාසය කරන්න පුළුවන්. එතකොට ඇත්තටම අපිට බාහිර කාය විවේකයේ කියන කාරණාව අපිම බාධාවක් කරගත්ත දෙයක්. අපි ඔක්කොම එක විදියට ඉන්නවා නම් අපට සැබෑටම කාය විවේකයක් තියෙනවා. අපි ඔක්කොම එක විදිහට ඉන්න ඕනේ. හැබැයි වෙන වෙන ප්‍රශ්න එන තැනදී අර කායි වේකයේ කියන කාරණාව අපි අනිවාර්යෙන් වෙන තැනකට යමු වෙලා ගන්නම් වෙනවා. මොකද බාහිර ප්‍රශ්නත් එක්ක. ඉතින් ඒ නිසා ඔය විවේක තුنين ඕනම දෙයක් අපට ඒ කාරණාවත් එක්ක තේරුම් ගන්න පුළුවන්. නමුත් මූලිකවම මේ කාය විවේකයේ ප්‍රබලව බලපානවා. මොකද එතනදී දන්න කෙනාටත් නොදන්න කෙනාටත් ධර්මයේ වැටෙන කෙනාටත් වැටෙන්නේ නැති කෙනාටත් ඒ විවේකයේත් එක්ක ඉතින් එහාට සංසිඳීමක් කරා යොමු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඕනම දෙයක් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන් මේ කාරණාව ඒකාන්ත එකක් කරගන්න නැතුව අපේ දැන් තියෙන ස්වභාවයත් එක්ක අපි ඒක කල්පනා කරලා බලන්න ඕනේ තම තමන්ගේ ස්වභාවයත් එක්ක. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. හොඳයි කල්යන් මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා ප්‍රශ්නයක් ගන්න අද ධර්ම දේශනාව සම්බන්ධ කරගෙන තෙරුවන් සරණයි. හොඳයි අද ධර්ම දේශනාව සම්බන්ධ කරගෙන කල්යනා මිතුරන්ට අවස්ථාව තියෙනවා ප්‍රශ්න යොමු කරන්න. හොඳයි සයන්වන්ස් කටින් ඉහින්ද ප්‍රශ්න හදා ගන්නක මම තව ප්‍රශ්නයක් කෙටියෙන් අහන්න අපේ හැමෝටම සයන්වන්ස් මේ දේශනාවේ අර පාපකෝ කියලා මේ පාලියෙන් තියෙන කොටසට සිංහලෙන් පරිවර්තන කොට සයන්වන්ස් මේ ලාමකයි කියලා වචනේ යොදාගෙන තිනවා. ටිකක් මේ බාර අඩු කිරීමක් වගේ කියලාත් දැනෙනවා. ඇයි එහෙම සඳහන් වෙලා තියෙන්නේ කියන එක දැනගන්න කැමතියි. ඒ වගේම මේ ඒ ලෝභයේද ඒ ලාමකයි ද්වේෂයේද ලාමකයි කියලා සඳහන් වෙනවා. එතෙන්දී මෝහය ගැන සඳහනක් නොකරන්නේ ඇයි කියලා එකට හේතුවක් තියනවාද? සයන්වාස කෙරුවන් සරණ. ඇත්තටම දලවත් මාත වගේ ප්‍රශ්න අහන්නේ හරි වැදගත්. මොකද සමහරවිට අපි ඒ කියන්නේ දැන් මමත් හරි කැමති කලින් දේශනාව අධ්‍යයනය කරලා මේකට යොමු වෙනවා මම මේ දේශනාව මම අධ්‍යයනය කරලා කියා දේශනා කතා කරන යටත් වඩා අපිට එහා ගියපු කරුණු ටික දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැමෝටම මම කියනවා මේ දේශනාව අධ්‍යයනය කරලා අපි මේකට කතා කරන්න යමු වුණාම අපි නොසිතපු කරුණු ගොඩක් අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. මම සමහරට නොසිතපු පැති ටික මේ ප්‍රශ්න අහනකොට නැත්තම් ඒ සාකච්ඡාවේ තේරුම් ගන්න පුළුවන්. ඇතරම පාපක කියන්නේ පවිතු කියන එකමයි. ඉතින් සමහරලාවට ලාමක ලාමක කියන කාරණාවත් අපි අර මේ ඒ ඒ අදහසින් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් පාපක කියන්නේ පවිතු කියන්නේ මේ පව සිදුවේ නැත්නම් වැරදි කියන කාරණාවට ලාමක කියන්නේ වැරදි එකක්. නමුත් පාපක කියන එක ඊට වඩා වැදගත් ඒ කාරණා. ලාමක තුච්ච තුච්ච කියලා බුදුරණස් දේශනා කරනවා. පාපක ලාමක තුච්ච. ඔය හැම එකකටම විග්‍රහ කරන්නේ නින්දා කරන හොඳ නෑ කියන කාරණාත් එක්ක. දැන් මෙතන ඇත්තටම මෝහය කියන කාරණාව විශේෂ කරලා දක්වලා නෑ තමයි. හැබැයි දැන් ඒකට හේතුව අපට මෝහය කියන කාරණාවක් හම්බ වෙන්නේ නෑ. අපට හම්බ වෙන්නේ දැන් මෝහේ අපි අපි හිතමු සත්‍ය දර්ශනයකට යමු නොවෙච්ච සත්‍යයේ ස්වභාවය තේරුම් නොගත්ත කිසි කෙනෙකුට මෝහය කියන කාරණාවක් හම්බ නමුත් කෙනෙකුට හම්බ වෙනවා ලෝභයත් හම්බෙනවා. ද්වේෂයත් හම්බෙනවා. තියෙන ක්‍රෝධය, ඊර්ෂ්‍යා, වෛරය එකට එක කිරීම, මානය මේ තමන්ට කෙලෙසයක් කියලා ප්‍රකට වෙන කාරණා ටික හම්බ වෙනවා. මෝහය කියන කාරණාව විශේෂයි. ආරෂ්ඨාංග මාර්ගයට යමුනහම මෝහයේ විනිවිද එයාට හම්බෙච්ච තැනදී මෝහය කියන්නේ මොකද්ද කියලා හම්බෙච්ච තැනදී පුජ්‍යලත්වයක් එක්ක පුජ්‍යලයකට ආයේ මනින්න දෙයක් නැහැ. දැන් මට මේකයි තියෙන්නේ කියලා. දැන් සෝතාපන්න වෙච්ච කෙනාට තමයි මෝහය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. රහතන් වහන්සේ තමයි මෝහේ ප්‍රහාණය වෙන්නේ. එතකොට දැන් නමුත් මේ කියපු සියලු අකුසල ධර්මයන් රහත් නොවේ ප්‍රහාණය කරන්න පුළුවන්. සමාධියක් බලෙන් උනත් ප්‍රහාණය කරගන්න පුළුවන් පුජ්‍යලයකට. ආරෂ්ඨාංග මාර්ගය හුරු කරනකොට කොහොමත් ඒ කාරණා ටික ප්‍රහාණය යනවා. හැබැයි මෝහයත් ඒත් එක්කම ප්‍රහාණය වෙලා යනවා. මෝහය කියන කාරණාව පුජ්‍යලයකට ඈඳ ගන්න අමාරුයි. කිසිම විදිහකින් පුතත්ජන කෙනෙකුට ඇද ගන්න තේරුම් ගන්න බෑ මෝහය කියන්නේ මොකද්ද කියලා. ආර්ය ශ්‍රාවකයාට තියෙන්නේ මෝහය මෝහයක් කියන එක විනිවිද දැකීමක් මිසක් දැන් මෝහය තිබ්බා දැන් මෝහය නැති බව. මෝහය තියෙනකොට මෝහය ඇති බව තේරෙනවා. මොකද මෝහය කියන්නේ මොකද්ද කියන කාරණා ප්‍රකට වෙන නිසා. මෝහය දැන් මට නෑ කියලා තේරුම් ගැනීමකට යමු වෙන්න බෑ. ඇයි මෝහය කියන කාරණාව තියෙන්නේම පුජ්‍යලයක එක්ක. ඒතර මෝහේ නැති බව කතා කරනකොට පුජ්‍යලත් ඉක්මවලා මමත් ඉක්මවලා. ඒතර කවුද ඒක තේරුම් ගන්න? එහෙනම් මෝහේ නැති බව Tamanට සාක්ෂාත් වීමක් නැහැ. මෝහේ නැති බව සාක්ෂාත් වීම රහත් වේ. එතකොට එහෙනම් මේ මේකම තියෙන්නේ අර ප්‍රකට දේ අපට ප්‍රකට කාරණා එක්ක යන ප්‍රතිපදාවේදී ඒ ප්‍රතිපදාව තුළදීම මෝහය කියන කාරණාව දුරු වෙනවා. මේ හැම දෙයකම පදනමක් මෝහය. මේ හැම දෙයකම පදනම මෝහය. මොකද සත්‍ය දකින්න නැතිකම නිසා, දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ අඥානංකම නිසා, ඥානයේ නුවණ විමුක්තිය පිණිස යොමු කරන මාර්ගයට යොමු නොවෙච්ච නිසා ලෝකේ මම ඉන්නවා මට බාහිර දේ තියෙනවා මට මේ මට ලැබෙන දේ තුල හොඳ නරකත් එක්ක තමයි මේ සියලු කුසල් ටික තියෙන්නේ. මට ලැබෙන දේ තුල තියෙන හොඳ නරකත් එක්ක. මෝහයෙන්දි මම නොලැබෙන ගතිය තියෙනවා. එතකොට මෝහය දුරු වීමේදී. මෝහය කියන්නේ මම ලැබෙන ගතිය. එහෙනම් මෝහයම තමයි මට ලැබෙන දේවල් හොඳ නරක කියන කාරණාවක් තියෙන්නේ. හැබැයි මෝහය දුරු වීම තමයි සම්පූර්ණයෙන් මේ මාර්ගයත් එක්ක තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මෝහය කියන එක මේ ශාසනයේ හැර වෙන කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපි අහලා තියෙනවා දැන් දානයක් දෙනකොට අලෝභ අධේ සමූහත් එක්ක දාන දෙන්න කියලා. දැන් මම ගොඩාක් වෙලාවට දේශනාවකදී පැහැදිලි කරන්නේ අපි මේ දේශනාව තුල තියෙන විග්‍රහයත් එක්ක බලන්න ඕන කියලා. අලෝභ ආදේශ අමෝහ කියලා විග්‍රහ කරන්නේ ඒ කරුණ කාරණ ඒ එතන විග්‍රහ කරපු දානීය කාරණාවත් එක්ක ඒක පරයය පැහැදිලි කරන්නේ. එතකොට නැත්තම් අලෝභ ආදේශ අමෝහ එක්ක දාන දෙන්න වෙන්නේ රහතන් වහන්සේට. මොකද රහතන් වහන්සේ ලෝභ ආදේශ මොහ ඔක්කොම නැත්තේ. මොකද රහතන් වහන්සේට එහෙම පුණ්‍ය සංස්කාරය සකස් වීමක් තියෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඒ පරයය කොහොමද ගැලපෙන්නේ? එතන විග්‍රහ කරන්නේ ඒ ඒ අදාළ පරයයත් එක්ක. එතකොට අපි හැම දේශනාවක් දිහා බලනකොටම ඒ දේශනාවේ ස්වභාවයට යොමු වෙලා අපි බලන්නට ඕන. ඉතින් ඒ නිසා ඒ මෝහය කියන කාරණාව කෙනෙකුට දැම්මට මෝහය හම්බුණා කියන කාරණාව ලැබෙන්නේ නැහැ. හැබැයි මෝහයෙන්ම තමයි ලෝභය හම්බ වෙලා තියෙන්නේ. ලෝභය විනිවිද හොයන් යනකොට හේතුඵල ධහමත් එක්ක ලෝභය දුර වෙනවා, මෝහය දුර වෙනවා. මෝහය කියලා සීක කෙනාට අනික් අවස්ථාවේ තේරුම් ගන්න හිතන්න කල්පනාවට හම්බ වෙනවා එයාට නුවණක් ආව නිසා. හැබැයි මෝහයේ දුර්වීම කියන කාරණාවක් එයාට සාක්ෂාත් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තට වැදගත් මේ ඒ අහ ප්‍රශ්නෙත් මොකද මේ මෙතන තමන්ට ප්‍රකට කරුණුනේ මේ හැමතැනම පැහැදිලි කරන්නේ. තමන්ට ප්‍රකට කාරණාව එක්ක තමයි ප්‍රහාණය පිණිස යොමු වෙන්නේ. එහෙනම් තමන් ප්‍රකට කාරණාව ඔස්සේ ප්‍රහාණය වීම පිණිස බුදුරණවහන්සේ වෙන්න ප්‍රතිපදාවට යමුනහම අර මෝහය කියන කාරණාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වීම මෝහය. අන්න ඒක තමයි සම්පූර්ණ නිකලෙස් වීමත් එක්ක තේරුම් ගන්න තියෙන්නේ. සිරුවන් සරණයි. මයි ස්වාමීන් වහන්ස මහා සතිපට්ඨාන සූත්‍රයේදී චිත්තානුපස්සනාව යටතේ විත මෝහං වා චිත්තං ඒ කියන්නේ එතන එතන එහෙම කියවෙනව නේද ස්වාමීන් වහන්සේ එහෙම මේ විතමෝ එතන කියන්නේ විතමෝහං වාචිත්තං විතමෝහං චිත්තං තිපජානාති කියන තැන එතනත් පූර්ව ප්‍රතිපදාව හැටියට බලන තැනක්ද එතකොට ඒක රහත් වීමට කලින් දැන ගැනීමක් වගේ එකක් කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ කොහොමද තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නවා තේරුම් සරණයි ඇත්තටම චිත්තානුපස්සනාව කියන කාරණාව ගත්තාම චිත්තානුපස්සනාව නෙමෙයි එතනින් මෙහා වේදනානුපස්සනාවත් එහෙම තමයි අපට මූලිකව අපට තේරෙන කාරණාවකින් වඩන්න පුළුවන්. බුදුරන් වහන්සේ පෙන්නපු ප්‍රතිපදාව තුළ දැන් අපි දන්නවා ආනාපානහති සූත්‍රය. ආනාපානහති සූත්‍රයේදී මුල් මුල් කාරණා ඉඳලම කායනපස්සනා කොටස ඉඳලම සමාධිය වැඩෙනවා. නමුත් සබ්බකාය පටිසංවේදී ආදී තේරුම් ගන්නවා මිසක් සමාදාහං චිත්තං කියන එකක් නෙමෙයි හම්බ වෙන්නේ. සබ්බකාය පටිසංවේදී කියන තේරුම් ගැනීමෙන් සමාධි සම්බොජ්ජංගයත් වැඩෙනවා. ඒකත් ඒ දේශනාවෙම තියෙනවා. නමුත් සමාදාහං චිත්තං කියන එකක් නෙමෙයි විග්‍රහ කරන්නේ. චිත්තානුපස්සන කොටස විග්‍රහ කරනකොට සමාදාහං චිත්තං කියන එක විග්‍රහ කරලා පෙන්නනවා. හතිපට්ඨානයේ වැඩෙන ප්‍රතිපදාව විග්‍රහ කරනකොට මේක ඒ බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව අනුපූර්වම එයාට ප්‍රතිපදාවක් එක හම්බෙන දෙයක්. අපි මුල මුලදී අපට දැන් ඇත්තරම ලෝභය තිබ්බහම ලෝභය තිබිච්ච බව දැනගත්තා. ද්වේෂය තිබ්බහම ද්වේෂය තිබිච්ච බව දැනගත්තා. එතකොට ඇත්තට මේ දැන ගැනීමම හරියට බුදුරන් වහන්සේ පෙන්නපු දේත් එක්ක දැන් මම මේක මුලින්ම පටන් ගත්ත එකයි මේක කියන්න අපට මූලිකව යම් ප්‍රතිපදාවක් කරන්න පුළුවන්. ඒක නැහැ නෙමෙයි. නමුත් බුදුරණවහන්සේ ප්‍රතිපදාවත් එක්ක යන කාරණාවේදී එයාට සම්පූර්ණයෙන් ඉස්මතු වෙලා යන කාරණාව තියෙනවා. ඒ ඉස්මතු වෙලා යන කාරණාව සත්‍ය දැකීමත් එක්ක ඉතින් යනකොට ලෝභ ලෝභංච පජානාති. දැන් සාමාන්‍ය දෙයක් නෙමෙයි නුවණින් යුක්තව දැන ගැනීම. දැන ගැනීමම කියනකොට ලෝභය දැනගත්ත කියන්නේ විත ලෝභය. එයා දැන ගැනීමකට යොමු වෙනවා ලෝභය ප්‍රහාණය වෙච්ච බව. මෝහය කියන කාරණාව. ඒකයි මම සේක කෙනෙකුට තොරව සේකත්වයකට මේ අනුපූර ප්‍රතිපදාවකට එන්නේ නැතුව ඒ කෙනෙකුට දැම්මට මෝහයක් තියෙනවා කියන කාරණාව අපට හිතන්න පුළුවන් කල්පනාවකින්. නමුත් සේක කෙනා තමයි මෝහයක් කියන්නේ මොකද්ද කියන කාරණාවට හම්බෙලා තියෙන්නේ. එතකොට මෝහයක් කියන කාරණාව තේරුම් ගත්තා කියලා කියන්නේ හේතුඵල ධහමත් එක්ක යොමු වෙච්ච නිසා අර විනිවිද දකින සත්‍ය ස්වභාව විනිවිද දකින ස්වභාවයට එයා යොමු වෙනවා මේ පජානාති කියන කාරණාවත් එක්ක ඉස්මතු වෙන්නේ. දැන් ඕන අපි නිකන් සාමාන්‍ය අද මොහේ කියලා අර සාමාන්‍ය අපි දකිනවනේ මේක ලේබල් කිරීමක් කරලා අතහරිනවා. එහෙම කාරණාවක් නෙමෙයි කියන්නේ. පජානාති කියනකොට නුවණත් එක්කයි යන්නේ. එතකොට මේ කියපු ප්‍රතිපදාවටම තමයි හතිපට්ඨානයේ විග්‍රහ කරලා පෙන්නපු හැනදී මම ගොඩාක් විග්‍රහ කරලා පෙන්නවා දැන් කායන පස්සනාවේදීත් ඕනම කොටසක් විග්‍රහ කරනකොට ඒ කොටස තුළ අන්තර්ගතය තමයි අර සමුදය අස්තංගමේ අත්තිකායෝතිවා මේ විග්‍රහය. හැම එකකට මේක. එතකොට චිත්තානුපස්සනාවේදීත් අන්න එයාට සමුදය අස්තංගමේ අත්තික අත්ති ධම්මාතිවා කියන ඒ විග්‍රහය මේකට අන්තර්ගතයි. හැබැයි ඒ විග්‍රහය එතෙන්ද යන්න බෑ. Tamanට ප්‍රකට මේ කායනුපස්සනාව තුළ ඒ කාරණාව තේරුම් ගන්න නැතුව. ඒක තේරුම් ගත්ත කෙනාට තමයි බුදුරන් වහන්සේ සම්පූර්ණ විග්‍රහ කරලා පෙන්නපු. සම්පූර්ණයෙන් පැහැදිලි කරලා පෙන්නපු මේ සතිපට්ඨානය කියන කාරණාව ගන්න පුළුවන්කම තියෙනවා. එතනදී සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරතිනේ. දැන් අපි සමුදේ කායනුපස්සනාවේදී තේරුම් ගන්නවා. සමුදේ ධම්මානුපස්සීවා ධම්මස්මින් විහෙරතිනේ. අත්ති ධම්මාතිවා 57. එතකොට ධම්මේසු ධම්මානුපස්සී ධර්මයන්ගේ ධර්මයන් අනුව දකිනවා. දැන් අපට දකින්න පුළුවන් කය කියන කාරණා බෙද බෙදා බලලා මේ ටික තිබිච්ච නිසයි මේ කය ආවේ කියලා. හැබැයි කය නෙමෙයි බලන්න කියලා පෙන්න්නේ ධර්මය. මේ මේ මේ කය කෙරෙහි. කයෙහි කය අනුව. ධර්මයන් නෙමෙයි බලන්න කිව්වේ සිත නෙමෙයි බලන්න කිව්වේ සිතේ සිත අනුව. එතකොට සිතේ සිත අනුව බැලීම තමයි චිත්තානපස්සනා විග්‍රහය. සිත කියන කාරණාව විතරක් තේරුම් ගැනීමේදී අපට මූලික කාරණාවක් මේ ලෝභය, දේශය, ඒ වගේ දෙයක් තේරුම් ගන්න පුළුවන් අපට ප්‍රකටයි. නමුත් සිතේ සිතානුව දකින්න කියන විග්‍රහයට මේ ඔක්කොම අදාළයි. දැන් මම මේ ධම්මදාය සූත්‍රයේදී පැහැදිලි කරන්න යෙදුනේ අපට අපේ දැන් තියෙන කෝණයත් එක්ක අපි මේක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි චිත්තානුපස්සනාවත් අපට යම් කිසි දෙයක් අපේ තියෙන කෝණයත් එක්ක තේරුම් ගන්න පුළුවන්. හැබැයි බුදුරන් වහන්සේ එතන සම්පූර්ණ විග්‍රහ කරලා පෙන්නුවේ සිත දකින්න එක විතරක් නෙමෙයි සිතෙහි සිත අනුව දකින්නවා කියන එක. එහෙනම් මේ සිතෙහි සිත අනුව දකින්නවා කියන කාරණාවට යොමු වෙන්න තමන්ට ප්‍රකට වෙච්ච ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය හෝ විත ලෝභය හෝ උචදේශය හෝ විත මෝහය මේ හැම එකක්ම තමන්ට ප්‍රකට වෙච්ච කාරණා. තමන් නුවණින් යුක්තව තේරුම් ගත කරන. දැන් අනාථපිණ්ඩික සූත්‍රය පැහැදිලි කරනවා ඇස උපාදාන කරගන්න එපා. ඇස ඇස හා එකතු විඥානයක් පවත්වන්න එපා. විඥානය ඇසෙහි විඥානය උපාදාන කරගන්න එපා. ඇසේ විඥානය හා එකතු විඥානයක් පවත්වන්න එපා. මොකද අපට හැම වෙලෙම හම්බ වෙනවා මේ හේතුඵල ධමයක් කියන කාරණාවේදී හරි අපි වටහාගත්ත කාරණාව ප්‍රඥාව එකට කියන්නේ ප්‍රඥාව දැනගන්නවා විඥානය. ඒක මහ වේදාල සුටි පැහැදිලි කරනවා. ප්‍රඥාව විඥාණයෙන් දැනගන්න. විඥාණයෙන් ප්‍රඥාව දැනගන්නවා කියන්නේ විඥාණය ප්‍රතිපටිසමුප්පාදයට එක ක්‍රියාවලිය සිදු වෙනවා. හැබැයි දැන් අපි අපේ දැම්මේ තියෙන කෝණයත් එක්ක දකින්න එකක් නෙමෙයි එතන තියෙන්නේ. එතන සම්පූර්ණයෙන් තියෙන්නේ මේ නෝණක් එක්ක මාර්ගය යන තැනදී මාර්ගය අල්ලා ගැනීමේ ස්වභාවයක් තියෙනවා. මාර්ගයෙන් නිදහස් වීමේ ස්වභාවය තියෙන සීල සමාධි ප්‍රඥා කියන මේ තුනම නිදහස් වීමේ ස්වභාවය තියෙන්නේ රහතන් වහන්සේට. සීල සමාධි ප්‍රඥා කියන මාර්ගංගේ අල්ලා ගැනීමක් ඒකේ පැවැත්මක් තියෙනවා මාර්ගයන අනික් සීල් දෙනාට. එහෙමනම් Tamanට ප්‍රකට වෙච්ච අවබෝධයක්. මොකද සක්කාය දිට්ඨිය කරනකොට අස්විමානය කරලා නැහැ. ඒ ප්‍රකට වෙච්ච අවබෝධයට මැනීමක් තියෙනවා. තේරුම් ගැනීමක් විඥාණයට දැන ගැනීමක් තියෙනවා ප්‍රඥා ප්‍රඥාවක් ඇති වුණා කියලා. විඥාණිය අවබෝධ කර ගැනීම ප්‍රඥාව ප්‍රඥාවට ප්‍රඥාවක් ඇති බව දැන ගැනීම විඥානය. එහෙනම් මේ විඥානයේ ප්‍රත්‍ය තියෙන අවිද්‍යා සංකාරාදී. එතකොට මේ මාර්ගය කියන කාරණාව සකස් වීමක් තියෙනවා. එහෙමනම් මාර්ගයට යොමු වෙච්ච කෙනෙකුට තමයි සිතෙහි සිතානුව දකිනවා කියන පරයයත් එක්ක කතා කරන චිත්තානුපස්සනාව දාල වෙන්නේ. හැබැයි අපට චිත්තානුපස්සනාව කියලා සාමාන්‍ය සිත කියන කාරණාව දැනගන්න පුළුවන්. එතකොට අපි සිත සිත හටගත්තේ කොහොමද කියලා සිතේ සිතානුව නෙමෙයි අපි හොයන්නේ. අපි ඒ සිතට ඇතිසිතක් බෙදීමක් කරනවා. කයානුපස්සන ඇති කයක් බෙදීමක් කරනවා. හේතුවත් ඵලයත් දැන් හේතුඵල ධහම කියලා විග්‍රහ කරනකොට හේතුව තියෙනවා ඵලය තියෙනවා. දැන් අපි මේ හේතුවත් ඵලයත් විග්‍රහ කරගන්න යන තැනදී අපට තියෙන්නේ හේතුව නම් වූ ඒක නිසා ඵලය නම් වූ මේක. අපිට හැම වෙලෙම ඵලයක් ලැබිලා ඵලය ඇති උනේ කලින් හේතුව නිසා. බුදුරණවහන්සේ හේතුඵල ධහම විග්‍රහ කරන්නේ ඔහොම නෙමෙයි. බුදුරණවහන්සේ හේතුඵල ධර්ම විග්‍රහ කරන්නේ හේතුව නම් වූ මේ ඇති කල්ලි ඵලය නම් වූ මේ ඇත. හැබැයි මේ කරුණ මානසිකව දාගත්තර විඥානීය නිශ්චිත වෙච්ච අවිද්‍යාවපත්‍ය මුල් කරගත්ත මානසික උසු සංකල්පයක් විතරක් නෙමෙයි. ඒක ප්‍රඥාවට ගෝචර දෙයක්. මොකද අපට කොයි විදිහට කල්පනා කරත් මානසික සංකල්පයකට හම්බෙන්නම මේ කරුණු දෙකක් විග්‍රහ කරනකොට මේ හේතුඵල ධමයක් කියලා අපි මේ හොයන්න යන තැනදී අපි දැන් මේක බෙදලා බලද්දී අපට දෙකක් දෙක හම්බෙන්නේ අරක සහ මේක කියලා. අපි කය බෙදනකොට අපට කයේ දැන් කොටස හම්බුණා කය කියන මොකක් හෝ මේකට මෙන්න මේ ටික කියලා අපට මේ දෙක වෙන් වෙනවා අරක සහ මේක කියලා. සිතෙහිත් අපට වෙන් වෙනවා නාම රූපේ අරක සිත මේක කියලා. නමුත් සිතේ සිතානෝ බලාගෙන යන වැඩපිළිවෙලේදී අතමේ සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ හේතුවත් හේතුයෙන් උපන් ඵලයක්. හේතුච්ච සුදිත්තෝ හෝති හේතු සමුප්පන්නාච ධම්ම මේ දෙකම ප්‍රඥා චක්කුසයට අහු වෙනවා. අන්න මේ ඇතිකල්ලි මේ වෙයි ආරණ්‍යය. එතකොට එහෙනම් මෙන්න මේ කාරණාවත් එක්ක තමයි මේ චිත්තානුපස්සනාව කියන සිතේ සිතානුවාසය කිරීම පැහැදිලි කරන්නේ. හැබැයි Tamanට ප්‍රකට වෙච්ච දෙයක්, කෙලෙසයක් මේ ඒ ඒ කෙනාගේ කෝණය අනුව තමයි එයා මේ ප්‍රතිපදාවට යමු වෙන්නේ. යම් කිසි කෙනෙක් සිත විතරක් බලලා ඒක තේරුම් ගන්නවා. ඒක ඕන මම ඒකට ඇලෙන්නේ නැහැ කියලා. මොන විදිහට බෙදලා වඩලා. අර නුවණ තියෙන කෙනා සිතේ සිතානුව දකිමින් වාසය කරන තැනදී අන්න අර පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක මේ හේතුඵලයේ හම් වෙලා අන්න එයා එහෙම වාසය කරනවා. එතකොට එහෙනම් ඒ වාසය කරන්නට එයාට මේ න්‍යායට යමු වෙනට වෙනවා. අන්න ඒ න්‍යාය හම්බෙච්ච කෙනාට දැන් මේ මෝහය කියන කාරණාවක් Tamanට ප්‍රකට බව අර නුවණත් එක්ක එයාට හම් වෙනවා. ඒ මෝහයේ ප්‍රකට වීමත් එක්ක මේ මෝහය නැති වෙච්ච බවක් සත්‍ය දකිනකොට මෝහ නැති වෙච්ච බවක් මෝහය කියන එක අර ලෝකයේ දකින මේ මෝහය ඉක්ම වෙච්ච බව අන්න ප්‍රඥාවට විඥාණයෙන් දැන ගැනීමක් තියෙනවා. හැබැයි මෝහය සම්පූර්ණයෙන් දුරු වීම සාක්ෂාත් වීම නෙමෙයි. මෝහය දුරු වීම සම්පූර්ණයෙන් සාක්ෂාත් වුණා නම් රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය ඒක සම්පූර්ණයෙන් අරහත්ය. මොකද රහතන් වහන්සේ අතිපට්ඨානෙ කියන්නේ කරලා ඉවර වෙච්ච දෙයක්. ශේක කෙනාට තමයි මේ ප්‍රතිපදාවත් එක්ක යන්න තියෙන්නේ. දැන් සාමාන්‍ය විදර්ශනා උපේක්ෂාවක් උපාදාන කරගත්ත කෙනා නේව සංඥා නාසඤ්ඤායතන ලෝක උපාදාන මේ උපදිනවා කියලා බුදුරණවහන්සේ ආනන්‍ය සප්පාය සූත්‍රය පැහැදිලි කරනවා. එතකොට එහෙනම් එතන උපාදානයක් තියෙනවා. හැබැයි ඒ උපාදානය කාම ලෝකයක් නෙමෙයි. ඒ වගේම රූප ලෝකයක් නෙමෙයි. අරූප ලෝකයක් නෙමෙයි. එතකොට ඒ දැන් අපට ලෝකය හා සම්බන්ධ වුණාට පස්සේ ලෝකයේත් එක බලනකොට ඒ ලෝකයේ තියෙන මෝහි ස්වභාවයක් අයින් වෙලා තියෙනවා. නමුත් පුජ්‍යලයට මාර්ගය අස්මානේ තියෙන නිසා මේ මාර්ගයත් එක්ක මෝහය සම්පූර්ණ දුර වෙලා නැහැ. මැනීම දුර වෙලා නැහැ. හැබැයි යා අනිවාර්යෙන් දුරු කරනවා. මොකද උපාදාන කරගෙන ඉන්නේ මාර්ගය. හැබැයි යාට එතනේ තේරුම් ගැනීමක් තියෙනවා මේ ලෝකයේත් එක බලනකොට. Tamanට තේරුම් ගැනීම. දැන් ප්‍රඥාවෙන් Taman ප්‍රඥාව ඇති බව විඥාණයට ගෝචර වෙනවා. විඥාණයට ප්‍රඥාව ඇති බව ගෝචරීම කියන්නේ මේ සංකත මාර්ගයේ දුර වෙලා නෙමෙයි. සංකත මාර්ගය සංකතය. මේ සංකත මාර්ගයේ ඉක්මවීම අරහත්ත්වය. අරහත්ත්වය කියන්නේ මේ එකක්වත් පණවන්න බෑ. පැනවීම සියල්ලක්ම ඉක්ම වෙනවා. ඉතින් ඒ නිසා සතිපට්ඨාන විග්‍රහ කරන පරියාය අපට සාමාන්‍ය පුරුදු කරන දේදී අපට අපේ දැන් තියෙන කෝණයත් එක්ක අපට යමක් කරන්න පුළුවන්. බුදුරන් වහන්සේ එතන සම්පූර්ණයෙන් විග්‍රහ කරපු කාරණාව අපට ඒ ආකාරයෙන් තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ මොකද ඒ න්‍යාය අපට තේරෙන්නට ඕනේ. ඒ න්‍යාය නැත්නම් ආර්ය න්‍යාය නැත්නම් ඒ සිතේ හිතන්න දකින්නවා කියන කාරණාව මේ සියලු කාරණා පාදක කරගෙන තමයි ඒ විග්‍රහය බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ. ත්‍රිවන් සරණයි. සානස ප්‍රමාණකින් ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මෙතන මේ විවේකයේ කියන හින්දා මම පොඩ්ඩක් මේ අහන්නේ අර සමහර සූත්‍රවල තියෙනවා මේ සවස් යාමේ ඵල සමවතින් නැගී සිට කියලා එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර සමහර සූත්‍රවල අහලා තියෙනවනේ දැන් රහතන් වහන්සේ ditu දැහැමියෙන් පණවන්න බෑ කියලා රූපය වේදනාව ටික කතා කරලා ඒවයි සකස් වීම පෙන්නලා ඒක එහෙම ඒකින් පිටතවත් අරූප එහෙම කතාවක් නෙමෙයි කියලා එහෙම ditu දැහැමියෙන් පණවන්න බෑ කියනවා. ඊට පස්සේ මේ සාමාන්‍ය මට්ටමේ දිනුත් රහතන් වහන්සේ කියන්නේ පණවන්න බෑනේ. ඒකට අතන විශේෂත්වයක් දාන්නේ මොකද අරහත් ඵල සමාපත්තිය කියද්දී මට මෙතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපට ඇත්තටම මේ ධර්මයේ තේරුම් ගනිද්දී අපට තියෙනවා මේක තේරුම් ගන්න පැති ගොඩක්. අපට තියෙන්නේ ඉස්සරලාම අපි තුල තියෙන කෝණේ තමයි අපි දන්න දේ තමයි ලෝකයනේ. එතකොට මේ ලෝක විවහාරය කතා කරනකොට ලෞකික දිට්ඨියත් එක්ක අපිට මෙලව පරලව තියෙනවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තියෙනවා මනුස්ස ලෝකේ ඉන්නවා ඉන්න මම එක්ක ඉන්නවා මගේ සසර ගමනක් තියෙනවා මට මේ ලෝකේ පේන දේවල් තියෙනවා මේ හැම දෙයක්ම මේ ලෝකයේත් එක්ක තියෙනවා මේ ලැබිච්ච දේ හේතුඵල ධහම හොයාගෙන යන තැනදී පටිච්චසමුප්පාදය හම්බ වුණා කියන්නේ මම කියන කාරණාව වැරදි කියලා හම්බෙන එක පටිච්චසමුප්පාදය හම්බෙනවා කියන්නේ මම කියන කාරණාව වැරදි කියන එක හම්බුන එක මම කියන කාරණා වැරදි කියලා හම්බුනාට පස්සේ අර සියලු මැනීම් ඉක්ම වුණා. එතකොට ඒ ඒ නුවණ ඒ ඒ හම්බෙච්ච දේත් එක්ක. හැබැයි පටිච්චසමුප්පාදය හම්බ වෙනකොට මම හම්බෙලා නැත් හම්බුන් නැති නිසා මැනීම ඉක්මවලානේ. අපිට මැනීමක් හම්බුනේ කොතනදද? පටිච්චසමුප්පාදය හම්බ නොවෙච්ච තැනදී. අපිට මැනීමක් හම්බුනේ පටිච්චසමුප්පාදය හම්බ නොවෙච්ච තැනදී. පටිච්චසමුප්පාදය හම්බ වෙන තැනදී මැනීම ඔක්කොම ඉක්ම වෙනවා. දැන් මෙන්න මේ හේතුප්‍රත්‍ය ධර්මයේ කතා කරන පටිච්චසමුප්පාද න්‍යාය කතා කරන පංචපාස්කන්ධ ක්‍රියාවලිය කතා කරන පරයයත් එක්ක අපි දැන් මේ සත්‍ය දර්ශනයට යන තැනදී තාතන් වහන්සේ කියන කාරණාවක් දකින්න ලැබෙන්නේ මොකද කිසි පැනවීමක් නැහැ පැනවීම ඉක්ම වෙනවා. මොකද පටිච්චසමුප්පාද දකිනකොට පැනවීම ඉක්ම වෙලා. එතකොට ඒ ඒක ඒ කෝණේ දැන් අපිට ඉන්නේ මොකද්ද? දැන් තියෙන්නේ මොකද්ද? දැන් ඉන්නේ කවුද? මම ඉන්නේ. මට හම්බ වෙන්නේ. ලෝකේ තියෙන්නේ. රහතන් වහන්සේ ඉන්නේ. ලෝක පැවැත්මක් ලෝක විවහාරයක් ලෝකෙට ආйти දෙයක්. එතකොට එතනදී අපිට මේ ලෝක පැවැත්මක් ප්‍රකට වෙන්නේ. අපිට විග්‍රහ කරගන්න ගියොත් එහෙම ලෝක පැවැත්ම බෙදාලා බෙදාලා දක්වන්න පටිච්චසමුප්පාදයට ඒක සම්පූර්ණයෙන් වරදිනවා. පටිච්ච සමුප්පාදයේ දැක්ම කියන්නේ ලෝක පැවැත්ම ඉක්මවීම. ලෝක පැවැත්ම යටපටි සමුප්පාදය කියන එක නෙමෙයි. පටිච්ච සමුප්පාදේ පදනම ලෝක පැවැත්ම කියන එක නෙමෙයි. පටිච්චසමුප්පාදය දකිනකොට ලෝක පැවැත්ම ලෝක විහාරය ලෝකෝත්තරයි. ලෝකෙන් ඉක්මවීමක් තියෙනවා. ලෝක පැවැත්මත් එක්ක විහාර කරනකොට පටිච්චසමුප්පාදය හම්බෙලා නැහැ. එහෙනම් මනුස්ස ලෝකේ අපි ජීවත් වෙනකොට අපිට මේ ලෝකේ පැවැත්මක් තියෙනවා. මේ ලෝකේ පැවැත්මෙන් තමයි අපිට මේ හැම විවහාරයක්ම විග්‍රහ කරන්න තියෙන්නේ. එහෙනම් රහතන් වහන්සේ ජීවමානව කතා කරන්නේ රහතන් වහන්සේ ලැබෙන්නේ. රහතන් වහන්සේ ඉන්නේ මේ ලෝකෙට. මේ ලෝකෙට ඉන්න රහතන් වහන්සේ සමාජ සාපච්චුවේ සමවදිනවා. එතකොට ඒ රහතන් වහන්සේ නුවණත් එක්ක රහතන් වහන්සේගේ සත්‍ය දැකීමත් එක්ක පුජ්‍යල පැනවීම නැහැ. අන්න පටිච්චසමුප්පාදනය කතා කරනකොට. නමුත් රහතන් වහන්සේ ලෝකෙ ඉන්නවා. ඉන්න රහතන් වහන්සේගේ පැනවීමක් තියෙනවා. ඉන්න රහතන් වහන්සේ මේ එක එකයි වෙන් කළ හඳුන ගැනීම තියෙනවා. එක එක ලෝකයේ පැවැත්ම තේරුම් ගැනීම තියෙනවා. ඊළඟට රහතන් වහන්සේ ඒ තමන්ගේ නුවණත් එක්ක වාසය කරනා වගේම රහතන් වහන්සේ තියෙනවා අර අත නැති උපමාවෙන් පැහැදිලි කරන අරහත් ඵල සෝයේ භුක්ති විඳීම. අරහ අත අත නැති බව හැම වෙලෙම තියෙනවා. නමුත් අත නැති බව සිහි කිරිල්ල නැහැ. අත නැති බව සිහි කිරිල්ල වගේ අරහත් ඵල සමාපත්තිය භුක්ති විඳින. ඒතර ඒ කවුද? ලෝකේ ඉන්න රහතන් වහන්සේ. ලෝකේ ඉන්න රහතන් වහන්සේ හම්බෙන්නේ අපට. අපට මෙම් මිනීමක් තියෙනවා. මේ ලෝකේ අපට මේක හම්බවීමක් තියෙනවා. ඕනම කෙනෙකුට අපට මේ විවහාරය දැන් ඔය ඔය සියලු පරයයන් අපිට කතා කරන්න තියෙන්නේ ගොඩනැගිච්ච මට මගේ ලෝකෙට. ඉතින් ගොඩනැගිච්ච මට මගේ ලෝකේ හම් වෙන්නේ පටිච්චසමුප්පාද දර්ශනය නොදැකීමෙන්. පටිච්චසමුප්පාද දර්ශනය දකින තැනදී ගොඩනැගෙන මම ඉක්මවන නිසා ගොඩනැගිච්ච මට ලෝකේ කතා කරන්න දෙයක් නැහැ. එතකොට මේ පරියාය අදාළ වෙන්නේ නැහැ. ඒක නිශ්‍ර භාවයලා යනවා. ඒ කියන්නේ ඒ ඒක යෙදෙන්නේ නැහැ. නමුත් ලෝකයේ ඉද්දි ඉන්නවා. ලෝකයේ යෙදෙනවා. ලෝකයේ පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්මේ කෙලස් නැහැ. එතකොට ඒ ඊට පස්සේ ආය කතා කරන්න ඕනේ මේ පැවැත්ම තුළදී මේ රහතන් වහන්සේ අරහත්පත් අරහත් රහපත් සුවේ සමෝදිනවා. අන්න අරහත්යේ මුක්ති විඳිනවා. ඒ ඔක්කොම ලෝකයේ පැවැත්මත් එක්ක. එහෙම නැති වුණොත් එහෙම දැන් බුදුරට ඇත්තටම කල්පනා කරලා බලන්න බුදුරන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන මන්දුස්සහය වෙච්ච එක සාධාරණද නැද්ද කියලා. අපි නෙමෙයි බුදුරජාණන් වහන්සේ. අපි දැන් අනිත් කෙනෙක් නම් දන්නේ බුදුරන් වහන්සේගේ වචන ටිකනේ. එතකොට බලන්න බුදුරන් වහන්සේ එහෙම මන්දොස්සහම මේක දෙන්න බෑ කියලාද. ඒක බුදු කෙනෙකුට විතරක්ම විශේෂ වෙන දෙයක්. පසේ බුදුවරුන්ට කොහොමවත් දෙන්න බෑ. එච්චරටම මේ ලෝකේ මේ ධර්මය කෙනෙකුට දෙනවා කියන කාරණාව දෘෂ්ටියකට නැත්තම් මේ සත්‍ය කරා යන එකක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා තමයි මම නිතරම කියන කාරණාවක් තියෙන්නේ. අපි යම් කිසි විදිහකින් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු දෙයට අමතර වෙන විග්‍රහයකින් කරන්න යනවා නම් එතන අවබෝධයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දිය හැකි උපරිම දේ තමයි මේ අවබෝධ කර ගැනීම පිණිස දීලා තියෙන්නේ. හැබැයි එතනින් එහා විග්‍රහයකට ගියොත් අර දෘෂ්ටිකරණ සම්භාවිතාවයමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්මය අපි අධ්‍යයනය කරනකොට අපි ওই හැම පැත්තක් එකම බලමින් බුදුරන් වහන්සේ කියපු ඒ පරයයත් එක එක බලන්නට ඕනේ. අනිත් පරයයත් එක එක බලන්නට ඕනේ. ඒ එකින් එක පරයයක බලනකොට අපට යම් කිසි දවසක මේ සත්‍ය අවබෝධ වුණාම අපට තේරුම් ගන්න පුළුවන් බුදුරන් වහන්සේ ඇත්තටම කොපමණ නුවණක්ද මේ මේ ධර්මයේ මෙහිම විග්‍රහ කරේ කියන කාරණාව. ඒ කියන්නේ එච්චරට මේ ධර්මයේ විග්‍රහ කරලා දෙනවා කියන එක අසාමාන්‍ය දෙයක්. ඒකයි මේ ලෝකේ රහතන් වහන්සේලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සියලු දෙනාම කියන හැම වචනයක්ම බුද්ධ වචනයක් වෙන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වචනයක් නෙමෙයි. මොකද ඒක වෙන කාටවත් මේ ලෝකෙ දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා එතන විග්‍රහ කරලා පෙන්වන්නේ අපේ ලෝක පැවැත්මත් එක්ක අපට හම්බෙන කාරණාව. අපිට නැත්තම් මේ ධර්මයේ විග්‍රහ කරන්න හම්බෙන්නේ නැහැ කොහොමත්ම. ධර්මයේ විග්‍රහ කරන්න යන්න තියෙන අපේ ලෝකේ පැවැත්මත් එක්ක. ලෝකේ පැවැත්මේදී ඒ ලෝක විවහාරයක් අපට අනිවාර්යෙන් යොමු වෙන්න වෙනවා. එක්තරා අවස්ථාවක දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරණවහන්සේ අහන මමත්වයේ අයින් කරපු රහතන් වහන්සේ මම කියලා විවහාර කරන්න කියලා. ඒක තමයි හොඳම නුවණ. මම කියන කාරණාව ඉක්මවපු රහතන් වහන්සේ ඒ ඒ නුවණත් එක්ක මේ ලෝකයේ විවහාරයක් තියෙනවා. ඒක විවහාර මාත්‍රයක්. එහෙනම් මේ ලෝක විවහාරයක් ලෝක පැවැත්මක් තියෙනවා. අන්න ඒ පැවැත්ම ලෝකේ අපට කතා කරන්න වෙනවා. ඒක කතා නොකර අපිට මේ ධර්මය කතා කරන්න බෑ කොහොමවත්. ධර්මය ඉස්මතු කරන්න බෑ කොහොමවත්. ඒ නිසා ධර්මය කතා කරනකොට අපි මේ හැම පරයයක්ම ඒ ඒ ආකාරයෙන් අධ්‍යයනය කරොත් තමයි අපට බුදුරයන් වහන්සේ නමක් පෙන්නපු මේ සැබෑ බුද්ධ වචනේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට එතන ස්වාමීන් වහන්සේ කියලාදී පොඩ්ඩක් අර තේරෙන දැන් අපි හැම වෙලාවෙම බලන්න හදන්නේ ලෝකයක් තිබිලා පස්සේ පටිච්චසමුප්පාදනේ. අතරම බලන්න ඕනේ පටිච්චසමුප්පාදේ නොදැකීමෙන් ලෝකයක් ඉස්මතු වෙන හැටි නේ සමනිසර. පොඩ මේ ලෝකේ පොඩ පැත්තකින් කියලා මේ පටිච්චසමුප්පාද න්‍යායම් විමසනවා නම් එතකොට ඒක නොදැනීමෙන් තමයි ලෝකයක් ඉස්මතු වෙන්නේ. එහෙම තේරුම් ගත තත්ත්වමනස තේමසන. ඒ වගේ සන්නසනස තුමා මන්දාර මහත්මයා තව ප්‍රශ්නයක් ගමු කරා අපේ හැමතුනේ වාසිත එවන කියලා විශ්වාස කරනවා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපිට ඇහෙන්නේ නෑ නේද ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ බණ්ඩාර මහත්මයා ප්‍රශ්නයක් යොමු කළා. මම කතා කරන ගණිත කටියට ඇහෙනවද? ඔව්. ඔව් ඇහෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ කියලා ඉන්නේ මොහොතකට ඩ්‍රොප් වුණා. උන්වහන්සේ නැවත සම්බන්ධ වෙවි. අපි උන්වහන්සේ සම්බන්ධ වුණ ප්‍රස්තාවය විනාඩි 40ක් විතර කාලයක් තියෙනවා. අපි තවදුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙනිමු. අද සූත්‍ර දේශනාවට සම්බන්ධ කරලාම අපි සාකච්ඡාව ඉදිරියට යමු. මම කල්‍යාණ මිත්‍ර පිටරට යෝජනා කරනවා. මොකද මේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර එකින් එක උන්වහන්සේ අරගෙන අපිට සාකච්ඡා කළ දෙන අවස්ථාව අපි මුකුලින් ප්‍රයෝජනට ගන්න. මේ සූත්‍ර දේශනාවල උඩින් ගිහිල්ලා අපි මේ අපිට සම්බදාමත් හිතේ තියෙන ප්‍රශ්න ටිකට අමතරව ඊට දැන් ඇහෙනවද දලවත් මහත්තයා? සමහරවිට ආශායනව සම්බඳුනා නේද? තිරුවන් සරණයි සයන්වාස බණ්ඩාර මහත්තයා. දැන් ඇහෙනවද? ඔව් දැන් ඇහෙනවා අපේ හැමතුනේ. දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා මේ අර බණ්ඩාර මහත්මයා තව ප්‍රශ්නයක් ඇහුවා අපේ හැමතුනේ. ඒක ඇහුණාද දන්නේ නැහැ. ඇහුණා මට ප්‍රශ්නේ ඇහුණා. මට ප්‍රශ්නේ ඇහුණා. මට ප්‍රශ්නේ ඇහුණා. මේ එතනදී ඇත්තටම ඒක තමයි අපිට දැන් හම්බෙච්ච කාරණාවනේ ලෝකේනේ. එතකොට බුදුරන් වහන්සේ පෙන්වුවේ ලෝකේ හැදුන හැටි හොයන්න කියලා. අපි ඒක හොයාගෙන යනකොට ඒක හරියට හම්බෙන තැනදී අපිට මේ ඔය විවහාර ඔක්කොම අතික්‍රමණය වෙනවා. ඒක අපට අදාළ වෙන්නේ. අපි අර ඒක හරියට හොයාගෙන යනදී අපි මේ තියෙන ලෝකේ පටිච්චසමුප්පාදයට දෙක බෙදන්න හදනවා. නමුත් ලෝකේ පටිච්චසමුප්පාදයක බෙදන්න නැතුව ලෝකේ හැදුනේ කොහොමද කියලා හොයාගෙන යනකොට මේ තිබිච්ච ලෝකෙ බෙදිලා හම්බුණා නෙමෙයි පටිච්චසමුප්පාදේ කියන්නේ. පටිච්චසමුප්පාද නොදැකීම නිසා ලෝකෙ හම්බෙලා තියෙන්නේ. ගොඩනැගිලා තියෙන්නේ. තිබිච්ච ලෝකෙ බෙදීමක් පටිච්චසමුප්පාදේ නෙමෙයි. අද අපි ගොඩක් හිතන් ඉන්නේ තිබිච්ච ලෝකෙ බෙදීමක් කියලා. ඒකයි මේ හතිපට්ඨාන සූත්‍රය පවා කය බෙදලා බලන්න වේදනා සිත ධර්මයන් බෙදලා බලන්න නෙමෙයි කියන්නේ. කයේ කය අනුව, වේදනාවේ වේදනා අනුව, සිතේ සිත අනුව, ධර්මයන්ගේ ධර්මයන් අනුව බලන්න කියලා. එතකොට එහෙම බලනකොට මේ තිබිච්ච ලෝකයේ බෙදිලා විග්‍රහයක් ඉස්මතු වෙලා ආව නෙමෙයි. සත්‍ය දකින තැනදී ලෝකේ ගොඩ නැගෙන්නේ නැහැ. දැන් අපි අද අද භෞතික විද්‍යාව ලෝකයේත් එක්ක අපට හම්බෙන දෙයක් නේ අපි හැම එකම කුඩා අංශු වලට බෙදලා බෙදලා බෙදලා බලලා අපිට අපි අපට හොයාගත්ත දෙයක් තමයි මේ අංශු ටික සංඝටනයකින් ලෝකෙ හම්බු මේක හම්බුණා කියලා. අපි දකින්නේ ওই න්‍යාය. ඕක නෙමෙයි පටිච්චසමුප්පාදය. අපි ඕන දෙයකින් දැන් අපි භෞතික ලෝකෙත් ඒක බලනවා මානසික ලෝකෙත් අර සියුම්මටයක් බෙදිලා බලපු බැලුවාට පස්සේ මේක හම්බුණා කියලා. ඔය න්‍යාය පටිච්චසමුප්පාද න්‍යාය නෙමෙයි. ඔය න්‍යාය හරි ඒක නිසා මේක ඒ ඇතිකල්ලි මේ වෙයි කියන පදනම. බුදුරන් වහන්සේ වෙන්න පදන මේ ඇති කල්ලි මේ වෙයි කියන එකක් තියෙන. පටිච්චසමුප්පාද ධර්මයත් එක්ක. ඒක ලෝකේ කාටවත් ගෝචර නැහැ. ඒක බුදු කෙනෙකුට විතරයි ගෝචර. මේ ඇති කල්ලි මේ වෙයි කියන පදනම. අපි අර බෙදලා විග්‍රහ කරගත් ඒ කරුණු සියල්ලක්ම ඇති ඒ ඇති කල්ලි මේ වෙයි කියන පදනමත් එක්ක. එතකොට ලෝකේ නිර්මාණය වුණේ නැත්නම් ලෝකේ ඇති වුණේ මේ හේතු නිසා කියන එක නෙමෙයි. මේ හේතු නිසා දකිනකොට ලෝකය කියන කාරණාව නිස්සභාව වෙලා යනවා. ඉක්මවනවා. මේක නොදැකීමෙන් දැන් මේක ඇත්තටම දැන් අපිට දැකීම සහ අපි මේක දැන් අපි ගත්තොත් භෞතික විද්‍යාවත් එක්ක මේ අපිට පුළුවන් අංශු මේ හුදාම කොටසට බෙදලා අපිට ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට නිගමනය කරපුවා මේ මේවා එක තමයි මේක ගොඩනගලා තියෙන්නේ කියලා. එතකොට අපිට ඒ ඒ හේතුව සහ ඒ ඵලය කියලා මේ ලෝකේ හම්බෙච්ච දෙයක් හම්බ වෙනවා. නමුත් පටිච්චසමුප්පාද විග්‍රහයේදී මේ පටිච්චසමුප්පාද විග්‍රහය කියන්නේ මනසින් අපි බෙදා ගැනීමක් නෙමෙයි. මේක මේ න්‍යාය දකිනකොට මේක බෙදා ගන්න මමෙක් ඉන්නවා නම් මමත් ඉක්මවනවා. දැන් අපට ලෝකේ හම්බෙන්නේ බෙදා ගන්න මමෙක් හිටපදන දෙන්නේ. පටිච්චසමුප්පාදේ දකින තැනදී ওই බෙදා ගන්නට මමෙක් නේ හම්බුනේ. ඒ මම ඉක්මවනවා. ඒනම් මේ බෙදාගත්ත මේ ලෝකයක් කියලා හම්බෙච්ච දේ හම්බ වෙන්නේ. ඉතින් ඒකයි පටිච්චසමුප්පාදේ හිතනවා කියන එක අපි දැන් අපේ අර අපි සාමාන්‍යයෙන් ඇති ලෝකයේ පදනම යටින් තියෙන්නේ පදනම පටිසමුපාද කියලා අපි ගන්න. මොකද පටිසමුපාද කියන්නේ අපි අපේ අර මානසික වචන ටිකක් අපේ සිතුවිලි සම්භාව සම්භාවිතාවයක් සම්භාරයක් නෙමෙයි. ඒ ඒ ඒ පටිසමුපාද න්‍යායේ හම්බෙච්ච තැනදී අපට ලෝකයේ කියලා මනින්න හම්බෙච්ච මමයි මමයි අතික්‍රමණය වෙන්නේ මමයි මම කියලා ගැනීමයි ඉක්මවන්නේ ඒ ඒ න්‍යාය දර්ශනීයදී ඒක මානසිකාරයක් නෙමෙයි ඒක දර්ශනීය මානසිකාරයෙන් දර්ශනීයට යමුවන්නේ මේක ඒ දර්ශනයේදී මම නොලැබෙන බව හම්බෙන්නේ. මම නොලැබෙන බව හම්බෙද්දී මේ ලෝකයේ ලෝකයේ බෙදුවා නෙමෙයි. අන්න කයේ කය අනුව බැලීම, වේදනාවේ වේදනාව අනුව බැලීම, සිතේ සිත අනුව බැලීම, ධර්මයන්ගේ ධර්මයන් අනුව බැලීම. මේක ලොකු විවරණයක් මේ කාරණාව. ඒක තමයි ආරණ්‍යයයි මේ ඇතිකල්ලි මේ වෙයි කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපා ඉදං උපජිත කියන්නේ. ඉතින් මේ විග්‍රහය ඇත්තටම මේ අපට අපේ දැන් තියෙන මානසිකත්වයත් එක්ක අපි එතෙන් යමු වෙන්නේ මේ ධර්මයම ගරු කරගෙන ඒ බුදුරණවහන්සේ වෙන්නපු ඒ ඒ විග්‍රහයත් එක්කම අපි යමු වෙන යන තැනදී අපට නොලැබුව ඒ කියන්නේ දැන් මේක කියන්නේ චක්කුකරණී ඥානකරණී ඊළඟට දැන් ධම්මචක්කය කියනවා පෙර නොවැසීරු ඥානයක් පුබ්බේ අනනසුතස ධම්මේසු ඊළඟට ආයි විග්‍රහ බුදුරණවහන්සේ මේ පෙන්නපු දේශ ධර්මයත් එක්ක අපි විශේෂත්වයකට විශේෂත්වයකට යනවා කියලා කියන්නේ අපි දන්න දේ ඉක්මවනවා එතකොට එහෙනම් මේ හැම දෙයක්ම අපි සත්‍ය අවබෝධය කරා යනකම්ම තියෙන්නේ අපි දන්න දේ හැම වෙලෙම බොරු වෙන එක. අපි දන්න දේ හැම වෙලෙම අසත්‍යයක් වෙන එක. අමෝස ධම්ම නිබ්බාන නිවන විතරයි මුසාවක් නෙවෙන්නේ. නමුත් සත්‍ය සත්‍ය ඥාණයට එන තැනදී ලෝකේ සත්‍ය හරියට හම්බ වෙනවා. අන්න සෝතපන්න ස්වභාවයත් එක්ක. නමුත් නිවීම දක්වාම තියෙන්නේ අමෝස ධම්ම නිබ්බාන. නිවන විතරයි මුලාවක් නොවන එකම දේ. ඉතින් ඒ නිසා ඒ ඒ කියපු කාරණාව ඒ විදිහට ගලප ගන්න පුළුවන් වෙන්නේ අපි මේ පටිච්චසමුප්පාදය එහෙම තේරුම් ගන්න ගියාට පස්සේ තෙරුවන් සරණයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ මේ අද මේ සූත්‍ර දේශනාවෙන්ම තව කොටසක් මම යොමු කරන්න ස්වාමීන් වහන්සේ පැත්තෙන් සාකච්ඡා පොඩ්ඩක් ගෙනියන්න පුළුවන් බෑ. අපේ ආමුදුනේ මේ මේ සූත්‍ර දේශනාවේදී මට වෙන අපේ ස්වාමීන් වහන්සේ මේක අර මුලින් අර අකුසල මූලයන් මතක් කළ ගැන සඳහන් කරලා ලෝභ ද්වේෂයන් ගැන ඒ සඳහා මධ්‍යම ප්‍රතිපදාව පෙන්වුම් කළ දීලා ඊළඟට අවසානයේදී සඳහන් කරන්නේ අර චිත්ත උපක්ලේශයන් ගැන සඳහනක් තියෙන්නේ කෝදෝ උපනාව මක්කෝ පලාසවාදී වශයෙන් වූ උපක්ලේශයන් ගැන ස්වයන් වහන්සේ අපි පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරගත්තොත් මේ අර කලින් ඔබ වහන්සේ චිත්තානුපස්සනාව ගැන පැහැදිලි කරනකොට හිතන මේ චිත්ත උපක්ලේශයන් තමා තුළ ඇති තමාට හොයාගන්න අපහසු. මේව දෙසින් පේන්නේ නැහැ නේද? ඊට හොයාගන්න අපහසු මේ චිත්ත උපක්ලේශයන් දැකීමට කුසලතාවයක් ඇති කර ගැනීම කොතරම් දුරට වැදගත්ද සාන්නවාස ඒ වගේ මේවා දැන ගැනීම. ඒ කියන්නේ සමහරට මේක කියන දේවල් සාන්නවාස අපිට මොනවද කියලාවත් දන්නෙත් නෑ. සමහර දේවල් අපි සමාජාට පලාශෝ කිව්වොත් මක්කෝ කිව්වොත් එහෙම ස්තම්භ සාරම්භ කිව්වන් පස්සේ මොනවද කියලා දන්නෙත් නැති වෙන්න පුළුවන්. මේවා දැන ගැනීම සහ ඒවා තමාගේ සිත් තුළ ඇති වෙනකොට දැකීම තම අපි ප්‍රගුණ කරගත් කුසල ඇත්ත ස්වාමීන් වහන්සේ. ජිරා සරණ. ඇත්තටම මේ මේ දේවල් දැනගත්තේ නැතිනම් ඒක ප්‍රහාණය කරන්න බෑ. මට මතකයි මජ්ක්‍ධිම නිකායේ මෙන්න සූත්‍රයක් තියෙනවා අර ඇඳුමක කිලුට බව දැනගත්තාමයි කිලුට අපි දුරු කරන්න හදන්නේ. අනිත් වගේ තමයි හැමෝටම හැබැයි සමහර කට්ටිය ඉන්නවා උපතින්ම ගොඩක් මේ කෙලෙස් ස්වභාවය ඉන්න අඩු බව. නමුත් ලෝභය, දෝෂය, මෝහය කියන යම්මට් මෝහය කොහොමද තියෙනවා අනිත් දේවල් යම්මට්ටමකට තියෙනවා. නමුත් අර මේ විග්‍රහ කරපු සමහර කරුණු අඩු බවක් සමහර අයට තියෙනවා. මොකද මේ යම් යම් කිසි හරි ප්‍රතිපදාවක් අතීත ජීවිතය තුළ හරි හුරු කරපු නිසා. දැන් අපට අදත් ඒ සමහර පුංචි අය ගිහිම දේශනා ආදී කීයක දේවල් අහන්න ලැබෙනවා. ඉතින් ඒ අතීතයේ යම් යම් ධර්ම දැනුමින් හරි මොනවායින් හරි හුරු කරගත්ත දේවල් මිසක් වෙන දේවල් නෙමෙයි. ඉතින් ඒ වගේ අපිට දැන් ප්‍රකට වෙන අපට දැන් ඇති මෙන්න මේ කාරණා අපි අනිවාර්යයෙන්ම තේරුම් ගත්ත තැනදී තමයි අපට ඒක ප්‍රහාණය කර ගැනීමට යොමු වෙන්න පුළුවන්. දැන් සමහර කට්ටිය දැන් දැන් අපට දැන් තේරුණාට රාගයක්, දේශයක් කියන කාරණාව වැරදි කියලා මේ මේ ලෞකික සම්මාධිට්ඨිය නැතිනම් මේ විමුක්ති මාර්ගයක් කෙලෙස් දුරු කරන්න යොමු වෙන ප්‍රතිපදාවකට ආපු නැති කෙනෙකුට ඕක ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට එයාට ඒ ඒ ඒකත් එක් සතුටීමක් තියෙන්නේ. දැන් අපට ඒක ප්‍රශ්නයක්. ඇයි ප්‍රශ්නයක් බව අපට තේරිලා. දැන් එහෙනම් අපි මේ ප්‍රශ්නේ දුරු කරන්න උත්සාහ කරනවා. අනේ වගේ අපටත් මේ සියුම් ආකාරයට සමහර වෙලාවට මේ ඉස්මතු වෙලා එන විශේෂයෙන් ඊර්ෂ්‍යාව නැත්තම් වසුරු භාවය නැත්තම් මායා මායත්වය මේ මේ කාරණා අපි ඇත්තටම බලන්නට ඕනේ අපේ Taman tawankව තේරුම් ගන්න. මේක ඇත්තටම වෙන කෙනෙක් නිසා නෙමෙයි අපි මේකට යන්නේ Taman tawankව. එහෙනම් මේක අනිවාර්යෙන් අපට ප්‍රබල අකුසල් නැත්තම් අපට ප්‍රකට වෙන දේවල් අඩු වෙන්න අඩු වෙන්න හම්බ වෙන දෙයක් තමයි සියුම් දේවල්. අර අදිචිත්ත සූත්‍රයක් අංගුත්තර නිකායේ තිකනිපාතයේ තියෙනවා හතරන් හදන හැටි උදාහරණයට දක්වලා ඒකෙදි මීටත් වඩා සියුම් කරුණු ටිකක් කියන්නේ. නමුත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. මුලින්ම රත්තරන් ගන්න කලින් විශාල පස්කන්දකින් ගන්න අර ලොකු පස් ටිකේ වයින් කරනවා. ලොකු ප්‍රබල දේවල් අයින් කරන්නේ නැතුව රත්තරන් වල ගෑවිච්ච සියුම් එක අයින් කරන්න බෑ කොහොමද? රත්තරන් වල ගෑවිච්ච මාඩල් ටික. හතරන් ඇතුලේ තියෙන අර ප්‍රොඩක්ට් මේ කවලම් වෙච්ච ටික කොහොමද අයින් කරන්න බෑ. ඒව අයින් කරන කලින් අර ගොඩාක් තියෙන පස් ටික අයින් කරන්න වෙනවා. ඒව අයින් කළා ඊට පස්සේ තියෙන ලොකු අයින් කළා එහෙම එහෙම කියලා හතරන් උණු කරනකොට තමයි ප්‍රොඩක්ට් ටිකත් අයින් කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපට ප්‍රකටව ලොකුවට හම්බ වෙන කාරණා. ඒව ටික අයින් වෙනකොට අන්න සියුම්ම ඉස්මතු වෙන කාරණා එනවා. ඊට පස්සේ තමයි ඒවත් එක්ක ඒක ප්‍රහාණය කිරීමට යට එක හම්බ වෙන්නේ. එතකොට මේ හැම එකක්ම අපි මාර්ගය එක්ක දුරු කරගෙනකොට අන්න මෝහය කියන කාරණා හොඳටම හම්බ වෙනවා. ඒ නිසා තමයි බුදුරණන් වහන්සේ මේ ප්‍රතිපදාවේදී සක්කාය දිට්ඨිය කැඩීම ඊළඟට කාමරාගයේ පටිගේ මේක ඒක ප්‍රධානයි ඒක ප්‍රකටව හම්බ වෙන්නේ. ඊළඟට රූප රාග අරූප රාග කියන කාරණා එක්ක පැවැත්ම තියෙනවා. ඊළඟට ඒවත් එක්ක මේ සත්‍ය දැකීමෙන් යනවා. ඒත් ඒත් හම්බ වෙනවා මාර්ගය කියන එක අහපුවා. ඒක සත්‍ය දැකීම. එහෙනම් අර ගොරෝසු දේ තුළ තියෙන මේ අකුසල් ස්වභාවය නැත්නම් ඒකේ තියෙන වැරද්ද, ඒකේ තියෙන පවිතු බව, ඒකේ තියෙන ලාමක බව, ඒකේ තියෙන තුච්ච බව දැකලා අතහැරියට පස්සේ ඊට වඩා සියුම් කාරණාව හම්බ වෙනවා. අන්න ඒකේ දකින්න යමු උනාට පස්සේ එතනින් එහා තියෙන සියුම් කාරණාව හම්බ වෙනවා. ඉතින් ඒ නිසා අපට මුලින්ම බලන්නට ඕනේ අපට රාගය එන්න නැති වුනහම, දේශය එන්න නැති වුනහම සමහරවිට අපට වෙන මේ වගේ සියුම් කිලෙස තියෙන්න පුළුවන්. අන්න ඒ කාරණා අපි ඊළඟට ප්‍රකට කරගෙන එන්න ඒකත් එක්ක ඒක ප්‍රහාණය වීම පිණිස මේ මධ්‍යම ප්‍රතිපදාවට යොමු වෙන්නට ඕනේ. හැබැයි අපි මධ්‍යම ප්‍රතිපදාවට යොමු වෙනකොට කොහොමත් ওই සියලුම දේවල් ප්‍රහාණය වෙලා යනවා. ඒ මොකද මේ සියලු දේවල් ගොඩ නැගෙන්නේ මට මම කියන කාරණාව අතික්‍රම නැත්නම් නොලැබෙන තැනදී මට ලැබෙන දේවල් සියල්ලක්ම ගොඩ නැගෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අපිට ක්‍රමානුකූල ප්‍රතිපදාවෙදි හම්බ වෙන දෙයක්. අපි දැන් දන්න අපට දැන් ප්‍රකට කාරණා අපි මුලින්ම ප්‍රහාණය කරලා ඒ ඒ ප්‍රහාණයත් එක්ක අපි අනිත් දේවල් ගැන බලන්නට ඕන තේරුම් ගන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සයන්වංශ. සයන්වංශ මේකේ කීප දෙකක් දෙකක් ඔබ වහන්සේට වෙලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් අපිට මේ මෙතන ගලපෙනවා නම් ඔබ වහන්සේට පැහැදිලි කරලා දෙන්න පුළුවන් දන්නේ මක්කෝ පලාසෝ ස්තම්භ සාලම්භ කියන වචන කීපේ පුළුවන් නම් එහෙම නැත්නම් අපි හම්බුනේ මේක වත්තුපම සූත්‍රයේ මේ ඔක්කොම නැවත මතක් කරගන්න පුළුවන් ඒ වත්තුපම සූත්‍රයේදී සඳහන් වෙනවා ඒ එතකොට දැනට කෙටියෙන් පුළුවන් නම් අපේ ආමතුරු මතක් කරගන්න පුළුවන් නේද? අපි වත්තුප සූත්‍රයේ සමහර ටිකක් මතක් කරගමු. මොකද මේකේ සියලු වචන අපි හරියටම බලන්න ඕනේ මේ ලික්ෂණයත් එක මේක මොකද්ද පෙන්වන්නේ කියලා. මායාව නම් මායා ස්වභාවයේ සාටි කියන සටකපට භාවය, තඹ කියන දැඩි බව, දැඩි බව, සාරම්භය කියන්නේ ඒකත් මේ ඊටත් එහා ගියපු මේ ඒ කියන්නේ මේ මේ කියන්නේ අනු මේ පරිවර්තනය කියන අනුන් කළ දෙයට වැඩි යමක් ඒ කියන්නේ අර තමන් ඉක්මවා යන්න හදනවා වගේ ඊළඟට මදේ ප්‍රමාදය කියන එක නම් දන්නවා මසුරු භාවය කියන්නේ මච්චරිය ඊර්ෂියාව ඉස්සා කියන්නේ මක්ක පලාස කියන කාරණාවේ මට හරියටම වචනේ දෙන්න අමාරුයි මම ඒක පොඩ්ඩක් පස්සේ බලලා කියන්නම් මක්ක සහ පලාස කියන එකද මක්ක කියන එක නම් ගුණමකෝ බව ඔව් ගුණේ මකන බව අනුන්ගේ ගුණේ මකන බව දැන් සමහර කට්ටියන්ගේ කැමැත්තක් තියෙනවා දැන් මට තමයි මේක හොඳට තේරෙන්නේ අර අනික් කෙනා මේ කියන එකේ මොනවා හරි හොඳ දෙයක් හොඳ දෙයක් කරන්න උත්සාහ කරත් ඒක අඩුවක් දකින්නේ හැම වෙලෙම හොයන්නේ අඩුවක් තමන්ගේ කාරණාවත් එක්ක ගුණ මකන බව මක්ක කියන කාරණාව ඊට පස්සේ පලාස පලාස කියන කාරණාවද මේකේ පලාස කියන කාරණාව තමයි දෙන්නේ මම බලන්නම් පලාස කියන එකේ මොකද්ද වෙන පස්සේ දෙන අර්ථය මොකද්ද කියන එක. අනික් කාරණා ටික නම් හරි. ඒ ටික ඔක්කොම තේරෙනවනේ. ක්‍රෝධය, ඒ වගේම උපනාහ කියලා මෙතන බද්ධ වෛරයේ කියන්නේ දැන් සමහර අයගේ තියෙනවනේ අර උදාහරණයකුත් දෙන්නේ තරහ කියන කාරණාව හටගන්නේ සමහර අයට මේ වතුර ඇඳිරක් වගේ. සමහර අයට වැල්ල ඇඳ, සමහර අයට ගලේ ඇඳ. මෙන්න මේ විදිහට විග්‍රහ කරලා පෙන්නනවා. ඉතින් ඒක තමයි බද්ධ වෛරයක් හැටි විග්‍රහ කරලා පෙන්නන්නේ. පලාස කියන එකට දැන් ඩික්ෂනරි සමහරවල්ලා තියෙන අර්ථයක් තියෙනවා ප්‍රලාප ඇති. කියන්නේ ප්‍රලාප කියන්නේ අනවශ්‍ය විදියට කියන්නේ දොඩව නැත්නම් මේ දැන් අපි හිතමු මොනවා හරි දෙයක් අපෙන් අහනකොට අපි වෙන දෙයක් කියනවා. ඒ කියන්නේ අපේ ඒ කාරණාවක් මකන්න අන්න ඒ වගේ නිකන් ප්‍රලාප නැත්තම් අර ඒක මගහැරලා යන්න අන්න ඒ වගේ ගති. ඉතින් ඒ වගේ දෙයක් අපිට ටිකක් ඒක තේරුම් ගන්න පුළුවන්. අපි බලමු මේකේ ඉතුරු කාරණු ටිකත් වත්තුම සූත්‍රයත් එක්ක කතා කරනකොට මේ මොකද මේ මම මේ සාමාන්‍ය අර්ථයක් මට මේ තේරිච්ච එකක් මම කිව්වේ ඩික්ෂනරිය මේකේ ඉතුරු අර්ථය මොකක්ද කියන්නේ අපි පස්සේ ඒක තේරුම් ගනිමු හේමයි සාරණාස විශේෂයෙන් රේරුකාණ චන්ද්‍රවිමල සාරණාසගේ චිත්තපක්ලේශ පොතේම සාරණාස ඒවා විස්තරාත්මක විස්තර කරලා තිනවා. අපි වත්තුම සූත්‍රය ගන්නකොට ඒව තවදුරටත් අපි සාකච්ඡා කරගමු අපි හමුදුනේ. එහෙමනම් කල්‍යාණ මිත්‍රයන් තව අවස්ථාව තියෙනවා විනාඩි කිහිපයක් සාකච්ඡාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තේරුවන් සරණ අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍රයේ අවසාන හරියේදී දැන් මේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් ආරෂ්ඨාංගික මාර්ගය දක්වනවා. ඒකම දැන් අපි අර කච්චානගත සූත්‍රය වගේ එකේදී මධ්‍යම ප්‍රතිපදාව හැටියට පටිච්චසම්පාදය දක්වනවා. මෙන්න මේ දැන් එතකොට ඒ දෙකේ යම්කිසි වෙනසක් කියලා කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ ගැනේ එතෙන්දී ගැන කච්චාන ගුත්ත සුත්‍රයේදී පටිසම්පාදය වශයෙන් දක්වන එක මධ්‍යම ප්‍රතිපදාව කියලා අන්න ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට කරන්න පුළුවන් කියලා සරණයි ඇත්තටම මේක වෙනසක් නැහැ මධ්‍යම ප්‍රතිපදාව කියන කාරණාව අපි කච්චාන සූත්‍රය අතහැරලා ඉස්සලාම් බලමු මධ්‍යම ප්‍රතිපදාව මේ ආරෂ්ඨාංග මාර්ග විග්‍රහ වෙන මහා චත්තාරීසක සූත්‍රය මහා චත්තාරික සූත්‍රයේ මධ්‍යම ප්‍රතිපදාව මේ විග්‍රහ වෙන කාරණා ඊළඟට මහා සලආයතනික සූත්‍රය. එතන සම්පූර්ණ විග්‍රහ කරලා පෙන්වන්නේ මේ හේතුපත්‍ය ධර්මයේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ සත්‍ය දැකීමට යොමු වෙච්ච දර්ශනය. සත්‍ය මොකක්ද දන්න සම්මා මධ්‍යම මේ කච්චංග සූත්‍රය කතා කරාම සත්‍ය අර හේතුපත්‍ය ධර්මයේ දැකීම යොමු කරලා පෙන්වන්න පුළුවන්. සම්මා සංකප්පය කතා කරනවා ඒ දාර්ශනීය දැකීම පිණිස අපන ව්‍යපන අභිරෝපණ කියලා වචන ටිකක්. ඒක පිණිසම යොමු කරගත්ත ස්වභාවය. ඒ මේ කර විතක්ක ਵਿਚාරක් කියලා දානවා. එතකොට ඒ අන්න අර හේතු ප්‍රතිධර්මයේ සඳහා යොමු කර ගැනීම. ඊට පස්සේ සීලය කියන කාරණාවේදී ආජීව කම්මන්ත වාචා කියන ටික ඒක විග්‍රහ කරලා පෙන්වන පූර්වංගෙම ඒක පිරිසිදුයි. ඒ නිසා එතන පිරිසිදු භාවයක් තියෙන. කාය ආජීවයේ වචන කියන එක. එතකොට එතන සම්මා කම්මන්ත ආජීව වායාම ඒකෙන් යුක්තයි. මොකද ඔය කාරණාවකට යන්න බෑ අපිරිසිදු භාවයක් එක්ක. වායාම කියන එකේදී පැහැදිලි කරනවා මේ සත්‍ය දෙකකින් පින්ස වීරිය. මොකද මේ වීරිය කියන එක නිතරම යොමු වෙන්නට ඕන එකක්. ඊළඟට සතිය කියන එකදී මේ සඳහා තියෙන සිහිය, සමාධිය, ඒ චිත්ත ඒකාග්‍රතාවය. මොකද ඒකක් වන්නසෝ ඒ කාරණාව සිදු වෙන්නේ නැහැ. එහෙනම් මෙතන මේ විග්‍රහ කරලා පෙන්නන ඒ සියල්ලක්ම තියෙන්නේ ඒ කච්චානුත සූත්‍රය විග්‍රහ කරපු ඒ දර්ශනියම තමයි. වෙන දෙයක් නෙමෙයි. අපිට අර වචන ටිකක් එක්ක දැන් අපි දැන් වචන ටිකක් එක්ක අපිට තියෙනවනේ ඔන්න සම්මා දිට්ඨිය ලේබල් කර සම්මා සංකප්පය අපේ තියෙනවා ලේබල් කිරිල්ල. ඒ ඒ ඒ ලේබල් කිරිල්ල අපි දැන් දන්න කෝණයත් එක්ක. හැබැයි සම්මා දිට්ඨිය නුක්ත පුජ්‍යලයේගේ පුරුදු කිරිල්ලකුත් තියෙනවා නැත්තේ නේ. සම්මා දිට්ඨිය නුක්ත පුජ්‍යලයේ පුරුදු කරන සම්මා සංකප්පය අව්‍යාපාද අවිහිංසා නිකම් ආදි වශයෙන් තියෙනවා සත්‍ය සතිපට්ඨාන සූත්‍ර විග්‍රහ කළා. ඒක පුජ්‍යලයා පුරුදු කරන එක. දැන් මෙතන කච්චනක සූත්‍රය පැහැදිලි කරන්නේත් මේ දර්ශනියත් එක්ක. එහෙනම් මේ සම්මාදිට්ඨියෙන් යුක්ත කියන්නේ සත්‍ය ඥානියත් එක්ක නැත්නම් මේ දර්ශනියත් එක්ක මේ සත්‍ය ස්වභාවය දැක්ම පිළිබඳව. එතන ඒ ස්වභාවය තමයි ඒ මධ්‍යම ප්‍රතිපදාව ඉස්මතු කරලා පෙන්වන්නේ. එතකොට ඒ නුවණත් එක්ක පුජ්‍යලයක් කියලා හුරු පුරුදු කරන දේ. මොකද සේක අසේක වෙනකම්ම සේක කෙනා පුජ්‍යලියක්මයි. මමත් ඒ කියන්නේ ආත්මය කියලා ගැනීම වැරදි බව දැක්කට උස්මානි මැනීම කියන කාරණාව හම්බෙලා තියෙනවා. එතකොට එතනදී පුජ්‍යලය හුරු කරගන්න ප්‍රතිපදාව සම්මාදිට්ඨිය ඒ නුවණ පාදක කරගෙන ඊළඟට සම්මා සංකප්පය අව්‍යාපදා විහිංසා නික්කම්මාදී කරගෙන සීලයත් ඒ විදිහට හුරු කරගෙන වීරියේදී නූපන් අකුසල් ප්‍රහාණය නූපදීමට උපන් අකුසල් ප්‍රහාණයට නූපන් කුසල් ඉපදීමට උපන් කුසල් වැඩි දියුණුවට ආදී වශයෙන් සතිපට්ඨාන සිහිය යොමු කර ගැනීමට සමාධිය ධ්‍යාන වලට යොමු කර ගැනීමට මෙන්න මේ ප්‍රතිපදාව ඒ පුජ්‍යලයට තියෙනවා. ඉතින් ඇත්තට මේ සම්බන්ධයෙන් නම් ගොඩක් විග්‍රහ කරලා පෙන්වා දීලා තියෙනවා. මේ මාර්ගය පිළිබඳව. ඉතින් මේ මාර්ගය මේ දර්ශනීය මත පාදක වෙච්ච දෙයක්මයි තියෙන්නේ. සම්මාදිට්ඨිය එක ගොඩනගිච්ච අංග ටිකක් තමයි ඉතුරු සියලු දේවල්ම සම්මාදිට්ඨියට තමයි ඔය මධ්‍යම ප්‍රතිපදාව කච්චාගත සූත්‍රයේ හේතුපති ධර්මයේ ඉස්මතු කරලා පෙන්නන්නේ. එහෙනම් මේ හේතුපති ධර්මයේ දැකීම කියලා කියන්නේම ඒ මධ්‍යම ප්‍රතිපදාවම තමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පින් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අද සූත්‍රයේදී ඔබ වහන්සේගේ දේශනාවෙන් ගොඩක් කට්ටිය අපිට සාකච්ඡාට බාධා වුණා අද මේ මෝහය කියන එක සාමාන්‍යයි. ඒක අපි සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙනකොට අපිට මේ අපිට දැන් අසකල්ලාස්සේ දිවකය මනසට මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන යෝජරේ වෙනකොට අපිට මෝහය කියන එක ප්‍රකට වෙන්නේම නැහැ. ඒ කියන්නේ ඒකට අපිට දැන් ලපක් කියන්නේ ලෝභ ද්වේෂ ඒ කියන්නේ ඇසට සුඛයක් දැක්කහම අපිට එක්කෝ ගැටෙනවා එක්කෝ ඇලෙනවා ඒ වගේ දෙයක් කරනවා. නමුත් අපිට මොහේ කෙනෙක් ගැටෙන්නේ නැහැ. ඉතින් ඒ ඒ වගේ අවස්ථාවකට දැන් එනකොට සාමාන්‍යයෙන් දැන් දුක කියන එක පිළිසිඳ දකින්න සංහාව ඒ කියන්නේ සමුදය මේ දුරු කරන්න කියලා කියන සංහා අපේ ලාවට හිතනවා අපිට සංහාව තියෙනවා. ඒක නිසා තමයි මේක ගැටෙන්නේ කියලා. මේ මේක මේ කැමති වෙන්නේ කියලා. ඒක කොමල් ස්වාමීනාට දන්න කෙනෙක් පටන් අරගෙන නොදන්න මේ සංස්කාර දුක කියන එකට තේරුම් අරගෙන ඉතින් එතනදී දුක පිටින් දකින්නේ කොහොමද ස්වාමීනාද? එතකොට එතකොට මෝහය කියන එක ඒක ප්‍රහාණය වෙනවා අපිට ප්‍රඥාවෙන් දකින්නයි කියලා මේ අහලා තියෙන සාමාන්‍යද කොහොමද ඒක ප්‍රතිපත්තියක් ප්‍රතිපදාවක් කියලා කොහොමද ඒක පුරුදු කරන්නේ? පොඩ්ඩක් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න සම්මත කරනවා. තෙරුවන් සරණයි. ඒ ඒ කියපු දේ තමයි ප්‍රතිපදාව. දන්න තැනින් පටන් අරගෙන ප්‍රකට වෙන තැනින් පටන් අරගෙන අපි මේක හොයාගෙන යන එක. හැබැයි ප්‍රකට වෙන තැනින් පටන් ගත්තට අපිට ඒක හොයාගෙන යන්න බෑ. කියන්නේ අපිට ප්‍රකට වෙන තැනින් පටන් අරගෙන ගියාට අපි ඒක හැදෙන හැටි හොයන්න අපි දැන් අපි අපි දන්න කෝණෙන් විවිධ දේවල් පුරුදු කරන්න පුළුවන්. නමුත් නිවැරදි දේ අපට හම්බ වෙන්නේ නැහැ. අන්න ඒකදී තමයි බුදුරන් වහන්සේගේ ධර්මයට යොමු විය යුත්තේ. එතකොට බුදුරණවහන්සේ මේක විග්‍රහ කරලා පෙන්නනවා. දැන් අපි ගත්තොත් අපට සාමාන්‍ය දුක මොනවාව දුකක් ලැබෙන එක. නැත්නම් ප්‍රකට වෙන අපට මොනවාව කායික මානසික මොනවා හරි දෙයක් ලැබෙන එක. නැත්නම් ওই ඊර්ෂ්‍යා මසුරුකම් මොනවා හරි දෙයක් ලැබෙන එක ඔන්න අපට ප්‍රකට වෙනවා. ඒකෙදි අපි එක පැත්තකින් ඒක මූලිකව අපි කරනවා ඒක අයින් කරලා ඒ අකුසල දුරු කරගන්නේ. ඒක අපට ඒ තැනදී ඕන කරන්න. ඊට පස්සේ හැබැයි බුදුරණවහන්සේ පෙන්නපු ධර්මය අපි තවත් අහනකොට බුදුරණවහන්සේ මේ මෙන්න මේ කාරණා මේ විදිහට අපට හම්බ වෙන්නේ මේ පටිසම්පාද නොදකපු නිසා මම කියලා ගොඩනැගුණාට පස්සේ මේ ලෝක පැවැත්මක් සිදු වෙන්නේ මෙහිමයි කියලා අර බුද්ධ වචනේදී අපි නොදන්නා දෙයක් අපට හම්බ වෙනවා. එතකොට මේ නොදන්නා කාරණාවක් බුදුරණවහන්සේ මේ පෙන්ලා දුන්න තැනදී අපේ අපි දන්න කෝණයට අපට හම්බ නොවන තැනදී අපි හැබැයි තේරුම් ගන්නට ඕන දෙයක්. ඒ කියන්නේ අපි අහලා තියෙනවානේ සෝතපන්න වෙන්න අංග හතරක් හැටියට තියෙනවා මුලින්ම සත්කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසු මනසික ධම්මානදම් පටිපදාව සම්මා දිට්ඨියට මූලික ප්‍රත්‍ය දෙක සද්ධර්ම ශ්‍රවණේ යෝනිස්නේ යෝනිසු මනසිකාරය. එතකොට ඔන්න කල්යාණ මිත්‍ර නැත්නම් බුදුරන් වහන්සේගේ ධර්මයේ ඇසෙනකොට කල්යාණ මිත්‍ර ඇසුරෙන් යෝනිසෝ මනසිකාරය කියන එක අපි අද ගොඩාක් තේරුම් ගන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපි නිකන් දෙයක් හිතන එක නෙමෙයි. ඒක අපි දැනුමකින් විතරකයක් ඒ කාරණාව. දැනුමක් ඇති කරගන්න විතරකයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ තැනදී අපට දැන් බුදුරන් වහන්සේගේ ඒ ධර්මයේ දැන් අපිට මේ අපේ ප්‍රායෝගික ප්‍රශ්නෙට උත්තරේ හොයන්න අපි මේ ධර්මයේ අහපු තැනදී අපට ඒ ධර්මයේ තුලදී ඒ ධර්මයේ ඇසීමත් එක්ක අපේ කෝණයට යමක් හම්බ නොවෙන නිසා, ඒ අපට දැන් තියෙන කෝණයට නොතේරෙන නිසා අපි මේක හොයන්න මේක තේරුම් ගන්න අවශ්‍ය චින්තනයක්, හිතිය යුතු දෙයක්, උපපරීක්ෂණයේ, උපවිචක්ෂණයේ කළ යුත්තක් අපි තුලින් උත්පාදනය වෙනවා. අන්න ඒක හරියට ධර්මය ඇහුවා කියන්නේ. හරියට ධර්මය අහන තැනදී ඔන්නෝක උත්පාදනය වෙන්නට ඕන. ඕක උත්පාදනය වුණේ නැහැ කියලා කියන්නේ අපි හරියට ධර්මය ඇසුනේ නැහැ. නැත්තම් හරියට හරි දේ ඇහුනේ නැත්නම් අපි හරියට ඇහුවේ නැහැ. එතකොට හරියට හරි දේ ඇහුණා නම් අන්න අපට උත්පාදනයක් වෙනවා. මොකද්ද? මේ නුවණින් <coughs> ඉමසිය යුත්තක් අපට ලැබෙනවා. ඒක අපට ලැබෙන්නට ඕනේ. දැන් අපි පටිසමුප්පාදය ගැන කතා කරනකොට පටිච්චසමුප්පාදයේදී අපි මේ කරුණ ටික දන්න. නමුත් දැන් දැන් අපි අර කලින් අර අහව ප්‍රශ්න ටිකම කල්පනා කරලා බැලුවොත් ඒ ප්‍රශ්න තුලම අපිට සමහරවිට අපි විග්‍රහ කරගත්තදී අපේ පරයයත් එක්ක. නමුත් ඒකට ඒක බුදු දේශනාවත් එක්ක ගැලපෙන්නේ. අන්න එතකොට අපිට තියෙනවා මේ ඒකත් එක්කම විමසන්නට ඕන ගතිය තියෙනවා. ඒක තේරුම් ගන්න. හැබැයි ඒක ඒත් අපිට ඒත් විමසන්න බෑ. මොකද අපේ අපේ නුවණ එච්චරට මදි. දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයේදී ඒ ධම්මාහිත ප්‍රභාකයේදී ඇති වුණා. එතනින්ම ඒ ඔක්කොම ටික ලැබුණා. දැන් අමුත් නමුත් අපට ඒක මදි. අපට අන්න තවත් ඒක නිරවුල් කරගන්න තවත් දේවල් අහන්න ඕනේ. තවත් දේශනා අහන්න ඕනේ. මෙහෙම අහන තැනදී තමයි අපි අර නුවණින් විමසන කාරණාවත් එක්ක හොඳට නුවණින් විමස විමස මේ මාර්ගය යොමු වෙනකොට අපි මේ විමසපු කාරණාව ප්‍රායෝගිකව සත්‍ය වශයෙන් අන්න මම මැදිහත් වෙලා ඉමසීමක් නෙමෙයි ඊට පස්සේ තියෙන්නේ සතිය සමාධිය වීරිය ප්‍රඥාව මේ ඔක්කොම කැටි වෙලා මේක ධම්මානන්දම් පටිපදා කියන්නේ ප්‍රායෝගික දර්ශනයකට යමු වෙනවා ඒක දැක්මක් සත්‍ය දැක්මක් ඒකත් එක්ක එයාගේ අනිත් මුලින් තිබිච්ච කෝණය හාත්පසින් වෙනස් වෙච්ච පුළුල් අවබෝධයකට යමු වෙනවා මේ අවබෝධයත් එක්ක තමයි ඊට පස්සේ එතනින් එහා වැඩ පිළිවෙල තියෙන්නේ එහෙනම් අපට මේ මූලාරම්භයට එන්න මුලාරම් ඉඳලා අපි දන්න තැන ඉඳලා මේ පටන් ගන්න මේ මාර්ගයට යන්න අපි අනිවාර්යයෙන්ම අපට යෝනිසෝ මනසිකාරයේ උත්පාදනය වෙන විදිහේ ධර්මය අපට හම්බෙන්නට ඕනේ. බලෙන් මේක මෙනෙහි කරන්න, මේක හිතන්න, මේක කල්පනා කරන්න. ඒ ඒ ඒ ඒ අපි මේ එහෙම කලන්න එහෙම කරන්න තියෙන්නේ අපිට දැන් අකුසලයක් එනකොට මේ අකුසලේ ප්‍රහාණය කරන්න. ඒ කියන්නේ අපේ ලෝකයේදී මේ ප්‍රශ්නයත් එක්ක මේ තේරුම් ගන්න. නමුත් සත් මේ ආත්ම දෘෂ්ටි වැරදි බව හක්කා දෘෂ්ටි කැඩෙන වැඩ පිළිවෙලට යන තැනදී මේ ධර්මය අහනකොට අපට බලෙන් එන එන මේක කරන්න මේක කරන්න කියන එක නෙමෙයි තිබිය යුත්තේ. සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන පිළිවෙලදී අපට ඒ ධර්මයේ අහනකොටම අපට අපි තුලින් උත්පාදනයක් වෙන්නට ඕනේ. අපි තුලින් මෙනෙහි කළ යුත්තක් හම්බෙන්නට ඕනේ. අපි තුලින් මේක පරිමර්ශනයක් හම්බෙන්නට ඕනේ. අන්නේම හම්බෙනකොට මේ ඒක තේරුම් ගන්නම ඉතුරු දේශනා අධ්‍යයනය කරනවා. එකයි මේකට මේ ධර්මයේ ඇසීම කල්යාණ මිත්‍රය කියන එක නිවන් දකින දුරාවටම තියෙන්නේ. අන්න ඒකත් එක්ක තමයි ධම්මනදම් පටිපදා අපට ලැබෙන්නේ. දැන් ඇත්තටම තව දෙයක් කල්පනා කරන්නට ඕන. ඒ තමයි අපි දැන් මේ ලැබිච්ච ජීවිත විතරක් නෙමෙයි. අපි අතීතයේ අනන්ත අප්‍රමාණ කාලයක් අනවරාග්‍රහය කියන අපේ සසර ගමන. එතකොට මේ සසර ගමනේදී අපට මොන දේවල් මේ ධර්මයේ ලැබෙන්නේ නැද්ද? දැන් අපට බුදුවරු කීයක් අපි පහු කරන් එන්නේ නැද්ද? පටන් ගත කොනක් පේන්නේ නමුත් අපට මේකෙන් නිදහස් වෙන්න බැරි වුණා. අපට අඩුම සෝතපන්න මගටවත් එන්න බැරි වුණා. ඒකට හේතුවම තමයි අපට මේ ධර්මය කියන කාරණාව මේ ඉස්මතු කරපු මේ කාරණාව මේ යෝනිසමනසිකාරය උත්පාදනය කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල අපට හම්බෙලා තිබුණේ නැහැ. දැන් අද අද අපිට මේ එකපාරට මේක ඇහෙනකොට අපට හිතන එක තමයි අනි අරක හසර ආපු ගමන භයානකයි මේ අකුසලයේ වැරදි අපි ඉක්මනින් හොතපන්න වෙන්න ඕනේ කියන පරයය අපිට එනවා. ඒක අපිට ඇත්තටම සාධාරණයි. නමුත් ඔය හැංගීම අපිට ඕන තරම් හසර එන්න ඇති. හැබැයි අපි බලන්නට ඕන හැම වෙලෙම අපි අතීතයේ කොච්චර ගමනක් ආවත් අපට මේ නිදහසෙන් බැරි වුණා. හැබැයි දැන් අපට මේ ලැබිච්ච අවස්ථාවේ අපි මේක මේ පොඩි දෙයක් හැටියට අපට හම්බ වෙනවා නම් ඒ අර අතීතයේ හම්බෙච්ච දේ වගේමයි. ඒකයි බුදුරණවහන්සේ උදාහරණ පෙන්වන දෙන්නේ. අර අශ්‍රෝමයක් 100කට පල්ලා ඇතින් විදුනට වඩා තීක්ෂණ භාවයක් තියෙනට ඕනේ මේ සත්‍ය දකින්නේ. එහෙනම් ඒ ඒ තීක්ෂණ භාවයට උපකාර වෙන විදිහ ධර්මයේ හම්බෙන්නට ඕනේ. අන්න එතකොට තමයි අපි මේ ප්‍රතිපදාව ඉදිරියට යන්නේ. මේ කියපු කරුණු ටික ගොඩනගෙන්න අපිට සමහරවිට මේ ජීවිතේ නෙමෙයි තව ජීවිත දෙක තුනක් යන්න ඉඩ තියෙනවා. මොක අපි යන වැඩ පිළිවෙලත් එක තමයි අපිට ඒක තීරණය වෙන්නේ. සමහර කෙනෙකුට මේ ජීවිතේ වෙන්න පුළුවන්. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉක්මනින්ම අවබෝධ කරගත්තා. කොසල් රජුරෝ කොච්චර ළඟින් ඉඳලා බුදුරණවහන්සේගෙන් බණ ඇහුවද? කොසල කොසල සංයුත්තයක්ම තියෙනවා. තව දෙව්දත් අනිත්‍ය ගැන බණ කිව්වා. 이르දි ලැබුවා. තව කීයක් භික්ෂුන් එහෙම ඉන්නේ නැද්ද? තව කී දෙනෙක් මේ විදිහට ඉන්නේ නැද්ද? නමුත් මේ උණුසුම ඇස් දෙකෙන් දැකපු බුදුරණවහන්සේ ඇස් දෙකෙන් දැකපුවාට ගන්න බැරි වුණා. ඒ ඒ ඒ සත්‍ය දර්ශනේ. දෙවිවරු දෙවිවරු කී දෙනෙක් කියලා හම්බෙන්නේ නැද්ද? නමුත් හැමෝට මේක කරගන්න බැරි වුණා. එහෙමනම් මේක මේ අපිට මේ මේ ෂණික ඉක්මනින් කියන්නේ අපිට මේ එකපාරට මේක ඇති කරගන්න දෙයක් නෙමෙයි. අපිට දන්න තැන ඉඳලා කොහොමවත් අපිට අකුසල ධර්මයන් ප්‍රහාණය කරගෙන යන්නට ඕනේ. හැබැයි අපි නොදන්න දෙයකට යමු වෙන්නට ඕනේ. අපි අපිට අර සත්‍ය දර්ශනය අපිට හම්බෙච්ච නැති කාරණාවට බුද්ධ වචනයට යොමු වෙනට ඕනේ. ඒක යොමු වෙනකොට අපි හරියට ඒක අහනකොට අන්න අපට යෝනිසු මනසිකාර උත්පාදනයේ විය යුත් අපට හම්බ වෙනවා. සමහරවිට මේ ජීවිත අවුරුදු 50ක් තව ගියාම නැත්තම් තව ජීවිත දෙක තුනක් ගියාම කවදා හරි හරි විදිහට අපි මේ ප්‍රතිපදාව යනවනම් ඊළඟ ජීවිතයක අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේලාට වගේ නැත්නම් අර බාහිර දාරුචීරියලාට වගේ ධර්මය ඇහෙන තැනදී අපට මේක තේරෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතිපදාවට යොමු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම අපිට මේ තේරෙන කාරණාවෙන් පටන් අරගෙන අපි බලන්නට ඕනේ බුද්ධ වචනේ මම ඒක හැම වෙලෙම කියන්නේ. බුද්ධ වචනේ අහනකොට අපි අපි බුද්ධ වචනේ අපේ කෝණේ එක්ක ගලපන්න එපා. බුද්ධ වචනේ අපේ කෝණයක ගලපන්න ගියම අපිට ප්‍රශ්නේ තියෙනවා. බුද්ධ වචනේ අපේ කෝණයක අපි ගලපුවේ නැත්නම් අන්න අපිට මේ යෝනිසෝ මනසිකාරේ උත්පාදනය වේ යුතු කාරණාව ලැබෙනවා. එහෙනම් තෙරුවන් සරණයි. තව ප්‍රශ්න තියෙනවා නම් ඊළඟ සතියේට අහමුනේ. මට ඊමේල් එකක් එවුවා හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපිට ස්වාමීන් වහන්සේ ඊළඟ සතියේ ඊළඟ සූත්‍ර දේශනාවටත් අපිට යන්න පුළුවන්කම තියෙනව නේද ස්වාමීන් අද දේශනාවෙන් ඔව් ප්‍රශ්න ටිකත් ඕනනම් මුලින් අහලා දේශනාවට මොකද ඊළඟ සූත්‍රෙත් මේ බය වේරෝ සූත්‍රනේ තියෙන්නේ එහෙමයි මේ ප්‍රශ්න ටිකත් අහලා ඕනනම් දේශනාවට යන්න පුළුවන් ප්‍රශ්න ටිකත් තියෙනවා නම් අහන්න පුළුවන් ඔව් හොඳයි එහෙනම් කල්යනා මිතු පුත්‍රයන් ප්‍රශ්න තියෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඊමේල් පණිවිඩයකින් යවන්න පුළුවන්කම තියෙනවා එහෙම නැත්නම් ප්‍රශ්න දැසි කරගෙන આવොත් සාකච්ඡාව මුල අපිට පුළුවන් ප්‍රශ්න වලට යොමු කරන්න. එhmenan අපි අද දවසේදී ධර්ම සාකච්ඡාව මේ ආකාරයට නිමා කරමු. ඉතින් අද දවසේදීත් හැමදාමත් මෙන්න අප කෙරෙහි වූ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධර්ම දානයක් අපිට ලබා දෙන්නා වූ පූජ්‍යපාද අලව්වේ අනුබදස්සී ගෞරවනීය අපගේ කල්යාණ මිත්‍ර සායන් වහන්සේ අපි ඊ타මත්ම අගය කරනවා අපේ හැමතුනේ වචනෙන් කියන්න ඕනේ මේ මම හිතන්නේ ලෝකේ විවිධ රටවල බොහෝ පිරිසක් අද මේ සම්බන්ධ රසිට බපේන්න තියෙනවා මේ දෙපැත්තෙම රේඩියෝ එකනේ මේ ස්කයිප් තාක්ෂණ ඔස්සනේ ඉතින් මේ බොහෝ දෙනා අපි දන්නවත් නැති අය ඔබ වහන්සේගේම දේශනා ශ්‍රවණය කරන්නම පැමිණෙන විශේෂ පිරිසක් මේ ඉන්නේ. ඉතින් ඒ සියලුම දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් පූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධම්ම දානමය පුණ්‍යක්‍රියාව හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබ වහන්සේට යොමු වෙන ස්වාමීන් වහන්සේ අද සාකච්ඡා නිමා කිරීම සඳහා සිරුවන් සරණයි. ඇත්තටම මේ සවන් සිසිලස දහම් සාකච්ඡාවට සම්බන්ධ වීම විශේෂයෙන් මමත් ගොඩක් සතුටු වෙනවා. මොකද හේතුව ගොඩක් දහම් කාරණා පිළිබඳව අපට ගැඹුරින් සාකච්ඡා කරන්න හැකියාව ලැබෙනවා. අනිත් එක සමහරවිට අපි නොසිතපු පැති අපට තේරුම් ගන්න යමු වෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ දන්න ධර්මයේ හොයන අයත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න ලැබීම මේ ලෝකයේ කෙනෙකුට ලබන්න පුළුවන් වටිනාම සම්පත්තියක් ඒ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක. ඉතින් ඒ නිසා අද දවසේදීත් අපි මේ ආකාරයෙන් මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම දෙවියන්ටත් ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ, ලෝක සාසනය සුරකින මහා ඇතිවරයාණන් වහන්සේලාටත් නිවී සැනසෙන්නට මේ සියල්ලක් උපකාරයක් වෙත්වා. ඒ වගේම සවන් සිසිල සජීවී දහම් සාකච්ඡා මෙහෙවන දලුවත් මහත්මයාටත් ඒ වගේම සමන් දෙන ඔබ සීල් දනාටමත් මා මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාටත් ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයා නායක හමුදාපති සිරිමුවන් ගණසිංහ මහත්මයා ආදී කොට මට උපස්ථාන කරන ඒ ශාසන නීමේ ධර්මයේ ඉස්මතු කිරීම සඳහා උපකාර කරන සෑම සිල් දනාටමත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියල්ලක්ම උපකාරයක්ම වේවා සිල් දනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සීලවන්තයක්කෙට්ටන් අනුත්තරං කරන් දුල්ලබේන මයා ලබන් පසිකුන් බන්ධිකුන් වරන් සාරිපුත්සාධිතිනිලානං ආකටම් පටිපාටයන් සද්ධාවාසන බුද්ධ පුත්තා තමා වහන්සා පෙරුවන් සරණයි හැමදෙනාටම පිසට